නමස්කාර වේවා බුදුරු කරන්නේ කළ යුතු දේ ගැන කියාදීමයි. අසනොබ කර යුත්තේ ඒ ගැන තමන් ශක්ති පමණින් ක්‍රියා කිරීමයි. එවනම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ කතා කරන මාත්‍රයකින් අවසන් කරන එකක් නොවේ. ඒක නම් දැන් කතා ධර්මයේ ඇහුවා. හරිෂෝ කියලා ගියා. ඒකනේ දැන් අපේ ලෝකයේ තියෙන ක්‍රමය. දැන් බුද්ධ දේශනාවේ ක්‍රමේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු මේ ධර්මය අහලා ෂෝක් පාටික කියලා යන පිරිසක් දකින්න නෙවෙයි. උන්වහන්සේ බලාපොරොත්තු වෙන ධර්මය අහලා ඒ ධර්මයට අනුව උතුම් කෙනෙක් වෙනවා දකින්න. සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැරදි විදිහට තේරුම් ගත්ත භික්ෂුන් වහන්සේලා හිටියා ඒ කාලේ. සමහර ධර්මයේ ඉගෙනගෙන ඊට පස්සේ ඒ ධර්මයේ කොටස් අල්ලගෙන වාද කරන්න පටන් ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මානෙනි මේ ධර්මයේ වාද විවාද කිරීම පිළිසිගෙන ගැනීමෙන් හානි ඒ කියන්නේ එතකොට මේ ධර්මය ඉගෙන ගන්නේ තමන්ට තීරුම් අරගෙන තමන්ගේ ජීවිතයේ සංවර්ධනය කර ගැනීමට නෙවෙයි. එහෙම වුණු බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක මොකක් වගේද? සර්පේකුගේ වලිගින් ඇල්ලුවා වගේ කියනවා. භයානක සර්පේකුගේ. භයානක සර්පේකුගේ වලිගින් ඇල්ලුවොත් එයා සර්පයා සර්පයා අල්ලන ටෙක්නික් එක දන්නවද? දන්නේ නැහැ. සර්පයා අලෙන විදිහ රණටි එක්කනා සර්පයාව ඇල්ලුවම නැට්ටෙන් ඒ සර්පයා මොකද වෙන්නේ? ඒ නැට්ටෙන් අල්ලපු සර්පයාම Tamanට දෂ්ට කරනවා. එතකොට ඒකෙන් Taman අමාරු වෙටෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සර්පය අල්ලන එක්කනා නෙමෙයි සර්පය අල්ලන්නේ මේ V shape එකේ තියෙන කුර තියෙන ලීයක් අරගෙන ඊට පස්සේ සර්පයාගේ බෙල්ල ගාවට හද කරනවා. ඒක සර්පයාට දඟලන්න බෑ. ඊට සර්පයාගේ ඔළුව හද. සර්පයා දෂ්ට කරන්නේ. දෂ්ට කරන්න බෑ. ඒ හරිතෙන් ඇල්ලුවා. ධර්මයේ ඉගෙන ගන්න කිව්වා තමන්ට පුරුදු කරගන්න. ඉතින් ඉතින් ඒක දැනක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ සූත්‍රයම හලගත් දුම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහණෙනි මම ඔබට මේ ධර්මයේ දේශනා කරන්නේ පහුරක් උපමා කරලයි. පහුරක් උපමා කරලයි. නිත්තරණතා කියන්නේ පහුර තියෙන්නේ ඊතර වීමට නෝ ගහනත්තාය ග්‍රහණය කරගන්න නොවේ. කියන මහණෙනි අන්තිමට ඔබට මේ ධර්මයේ පවා අත්හරින්න වෙනවා. ඒ ධර්මයේ පවා අත්හරින්න වෙනවා කියන එක හරි විශාල අර්ථයක්. ඉතින් කියනවා ධර්මයේ පවා අත්හරින්න ඕනේ කී අධර්මයේ අත්හරිනවයි කියන එක ගැන අමුතින් කියන්න ඕනේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කුමාරව ඉස්සර කළා. මිනිස්සෙක් ඉන්නවා භයානක තැනක. විශාල ගඟක් තියෙනවා. මේ ගංගාවෙන් ඈතර වුණොත් එයාගේ බය ඉවරයි. බය නැති වෙනවා. ආරක්ෂාව ලැබෙනවා. හැබැයි මෙයාට මේ ගංගාවෙන් ඈතර වෙන්න විදිහක් නැහැ. බෝට්ටු සර්විස් එකක් නැහැ. නැව් නැහැ. පාලමක් නැහැ. දැන් මේ කල්පනා කරනවා කොහොමද මම මේ එකංගින් ඉතර ඊට පස්සේ මට මතක් වුණා හරි මම පාළුව පහුරක් පහුර කියන්නේ බෝටුවක් නෙමෙයි පහුර කියන්නේ වී කැලිකට ගැට ගහලා හදන එක ඉතින් මම වී කැලිය ඔක්කොම එකට ගැට ගහලා තියලා පවුල් දාලා හරි අමාරුවෙන් මහන්සියෙන් මහන්සියෙන් ගංගෙන් එතකොට බෝට්ටුවක තියෙන වාසිකුත් නැහැ තනියම අමාරුවෙන් අතපය ගහ එයා දැන් ඔන්න ඉතර වුණා දැන් එතකොට එයා පවුර හරියට පාවිච්චි කරේ නැද්ද ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනවා මහණෙනි එතකොට එයා කල්පනා කළොත් මට මේ කවුරු හරි ප්‍රයෝජන උදව් කරන. දැන් මම මේක කරේ තියාගෙන යනවා. හරිද කියලා මම පවුල් ගැන හිතපු විදිය. නෑ. පවුර පවුල ගමන ගියා එතන ඉවරයි කියනවා. ඊට පස්සේ දේශනා කරන මානෙමි මේ සසරේ වැටිච්ච පුද්ගලයා ඉන්න ජීවිතය වගේ තමයි භයානක තැන ඉන්න මිනිස්සයා වගේ මෙයාට ඉතිරි වෙන්න අමාරු ගංගාවක් තියෙනවා. ඒ ගංගාවගේ තමයි කාමි. ඒ ගංගාවගේ තමයි භව භවය කියලා කියන උපතක් කරා යන්නේ. ඒ ගංගාවගේ තමයි මතවාද. ඒ වගේ තමයි අවිද්ද, කාමෝ, භවෝ, ditthියෝ, අවිජ්ජාවෝ. සැඩපාරක් වගේ කියනවා. මේකෙන් ඈතර වෙන්න මාර්ගයක් නැහැ. මාර්ගය කියන අහං ලැබුණ පවුරක්. කාර්ය ස්ථානික මාර්ගයේ නැති පහුල. අපි හදාගෙන තියෙන තමාට. තමන් මේ පහුල හදාගෙන අමාරුවෙන් අමාරුවෙන් මේ කාම සැඩපාරේ, භව සැඩපාරේ, දෘෂ්ටි සැඩපාරේ, අවිද්‍යා සැඩපාරට හසු වෙලා ගහගෙන යන්නේ නැතුව අමාරුවෙන් අමාරුවෙන් ඒකට ඒකට වේදා ආර්ය ස්ථානික මාර්ගයේ නම් පෞරුණි නෙකොට වෙලා ඇතුලේ පිහිටිය ගමන් නිවන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධර්මයේ පවා ආතාරින්න තියෙන කී අධර්මයේ කවර කතා මොනවද මේ අධර්මයේ කියන්නේ අධර්මයේ කියන්නේ ඊර්ෂ්‍යාව මාන්නය එකට එක කිරීම බලි ගැනීම කේලම් කීම හිස් දේවල් කීම බොරු කීම සතුන් මැරීම සොරකම් කිරීම වැරදි කාම සේවනය අනුන්ගේ දේට ආස කිරීම, හඳ ගැනීම, ඊර්ෂ්‍යා, ද්වේෂය, මිත්‍යා දෘෂ්ටිය මේ මොනවද? අධර්මය. එතකොට මේ අධර්මය දැන් අපි සසරේ ඇවිදගෙන ගියපු සත්‍ය. දැන් අපිට මනුස්ස ලෝකේ ආවට පස්සේ ඉස්කෝලේදී නැත්නම් අපේ යුනිවර්සිටි එකකදී මනස වෙන දෙයකදී මේවා ආධර්මයේ මේවා දුරු කරන්න කියලා කිව්වේ නැහැ. අපිට ඒව කියා දෙන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයෙන්. එතකොට මේ අධර්මයේ දුරු කිරීම නැත්තම් කියනවා අකුසල් දුරු කිරීම. කුසල් ලං කර ගැනීම. මේක හැම කෙනාටම කරන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙමනම් මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු හැමෝම ඒක සමාන වෙන ධර්මය අවබෝධ කරනවා. නමුත් එහෙම කළේ නැහැ. මේ ධර්මය අවබෝධ කරන්නේ සත්පුරුෂයා. ඒ සත්පුරුෂයා ධර්මය අවබෝධ කරනවා. මොකද හේතුව සත්පුරුෂයාට අර හැකියාව අධර්මයේ අකුසල් ඒවා හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ධර්මයේ කුසල් හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඒ හැකියාව නිසා සත්පුරුෂයා අකුසලට කුසල් දියුණු කරනවා. එතකොට ඒ සත්පුරුෂී වීමට අපිට අපේ සත්පුරුෂ ගුණ දියුණු කරගන්න ඒක අපේ මේ මනුස්ස ජීවිතයේ ලබන ජයක්. අනේකට උපනා කරන බුද්ධ දේශනාවක් මම ඔබට අද කියන්නේ චූල පුන්නම කියලා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ සඳහන් බුදුරජාණන් වහන්සේ සවැත්නවර පූරාරාම විහාරේ ඒ කියන්නේ විසාකා මහෝපාසිකාව හදාපු විහාර ස්ථානයි. පූරාරාමේ නැමැති ස්ථානයේ එලිමහනේ රාත්‍රී කාලේ වික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩ සිටි තිනිදා රාත්‍රී බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා මත මේ දේශනාව වදාළේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට වික්ෂුන්ගෙන් අහන මෙහෙම ප්‍රශ්නේ මහණෙනි අසත්පුරුෂයාට පුළුවන්ද මේ අසත්පුරුෂයෙක් කියලා තව අසත්පුරුෂයෙක්ව අඳුර ගන්න බුදුරජාණන් වහන්සේ අහනවා. අසත්පුරුෂයාට පුළුවන්ද? මෙයා අසත්පුරුෂෙක් කියලා අසත්පුරුෂෙක් වඳුර ගන්න පුළුවන්ද? භාග්‍යතුන් වහන්සේ අසත්පුරුෂයෙකුට අසත්පුරුෂයෙක් වඳුර ගන්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විසුන්ගෙන් යන්න පුළුවන්ද කියලා. ඒක වික්ෂුන් වහන්සේලා උත්තර දුන්නා බෑ කියලා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා හරි පහරේ. අසත්පුරුෂයෙක් මේ කෙනා අසත්පුරුෂෙක් කියලා අසත්පුරුෂයෙක් හඳුනා ගැනීම ඒක කිසි දවසක වෙන්නේ නැහැ කියනවා. කවදාවත් බෑ කියනවා අසත්පුරුෂයෙකුට අසත්පුරුෂයා වඳුනගන්න. ඊළඟට අහනවා ඒ වගේම මානිනේ අසත්පුරුෂයෙකුට පුළුවන්ද සත්පුරුෂයා අඳුනගන්න. මෙයා සත්පුරුෂයා කියලා. ස්වාමීනි බැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි හරියට හරි. අසත්පුරුෂයෙකුට කවමදාකවත් සත්පුරුෂයාව හඳුනගන්න බෑ. ඒක හරි ලස්සන වචනයක් තියෙනවා. මේක තියෙනවා අට්ඨාන මේ අට්ඨාන අනවකාසෝ ඒ කියන්නේ කිසි දවසක බෑ. ඒකේ කිසිම වෙන්න පුළුවන්කමක් නැහැ. අසත්පුරුෂයා එතකොට කවදාවත් අසත්පුරුෂයා වඳුනගන්නේ නැහැ. ඒ වගේම අසත්පුරුෂයා සත්පුරුෂයා වඳුනගන්නේ නැහැ. ඒවනම් අසත්පුරුෂයෙකුට තියෙන්නේ වාසියක්ද අවාසියක් වෙයි. අවාසිය. ඇයි නරක මිනිහා හොයාගන්නත් බැහැ. හොඳ මිනිහා හොයාගන්නත් බැහැ. එතකොට මොකද වෙන්නේ අසත්පුරුෂයා? සමාජ අසත්පුරුෂයා හොඳ මිනිස්සයාව අදාරිනවා. එයාට බෑනේ හඳුනගන්න. නරක මිනිස්සයා එක්ක එකතු වෙනවා. කියන මහණෙනි අසත්පුරුෂයා අසත්පුරුෂ ගති ගුණවලින් යුක්තයි. ඒක කියන අසත්පුරුෂයාගේ පළවෙනි එක. මොකක්ද අසත්පුරුෂ ගති ගුණවලින් යුක්තයි. අසත්පුරුෂයා අසත්පුරුෂ ආශ්‍රේතමයි වැටෙන්නේ. දෙකට එතකොට අසත්පුරුෂයා අසත්පුරුෂ ගතිගුණ වලින් යුක්තයි. අසත්පුරුෂයා අසත්පුරුෂ ආශ්‍රේතමයි වැටෙන්නේ. අසත්පුරුෂයා අසත්පුරුෂ සිටිවිලි සිටනවා. තුන. අසත්පුරුෂයා අසත්පුරුෂ සිටිවිලි සිටනවා. අසත්පුරුෂයා අසත්පුරුෂ සාකච්ඡා කරනවා. එතකොට අසත්පුරුෂයන්ගේ ලක්ෂණ තමයි අසත්පුරුෂ ප්‍රතිගුණ වලින් යුක්තයි. අසත්පුරුෂයන් වෙත්ම ඇසුරු කරන්නේ අසත්පුරුෂ කල්පනාවල් හිතනවා අසත්පුරුෂ සාකච්ඡාවල් වලදී දෙනවා. අසත්පුරුෂයා අසත්පුරුෂ වචන කියන අසත්පුරුෂයා අසත්පුරුෂ ක්‍රියාවලිය දෙනවා. අසත්පුරුෂයා අසත් අසත්පුරුෂ මතවල ඉන්නවා. අසත්පුරුෂයා අසත්පුරුෂ දාන දෙනවා. දැන් බලන්න කරු කීයද අසත්පුරුෂයාට? අසත්පුරුෂ ගතිගුණ වලින් යුක්තයි. ඒක අසත්පුරුෂයන්මයි ඇසුරු කරන්නේ දෙක. අසත්පුරුෂ සීතිවිලි සිතන්නේ තුන. අසත්පුරුෂ සාකච්ඡාවල් එකතු වෙලා කතා කරන්නේ අසත්පුරුෂ සාකච්ඡා. හතර. අසත්පුරුෂ වචන කියනවා ඊට පස්සේ. පහ. අසත්පුරුෂ ක්‍රියාවල් යෙදෙනවා. හය. අසත්පුරුෂ මතවාදවල ඉන්නවා. හතර. අසත්පුරුෂ දන් දෙනවා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්න මොකද්ද? අසත්පුරුෂකම හඳුල්ලා දුන්නාට පස්සේ සත්පුරුෂයෙකුට අඳු වෙන් වෙලා අසත්පුරුෂ ගති වලින් ඒ හැම දෙයකම ඈත් වෙලා ද සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්කම. ඉතින් උන්වහන්සේ මේකේ සත්පුරුෂය ගැන තෝරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අසත්පුරුෂයාගේ අසත්පුරුෂ ගති ගුණ මොනවාද? මහණෙනි අසත්පුරුෂයාට ශ්‍රද්ධාව නැහැ. පළවෙනි. ගැන බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් නැහැ. ධර්මයේ කෙරෙහි පැහැදීමක් නැහැ. ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදීමක් නැහැ. ඊළඟට අසත්පුරුෂයා පවට ලැජ්ජා නැහැ. ඒක ශ්‍රද්ධාව නැහැ. පවට ලැජ්ජාව නැහැ. පවට බයක් නැහැ. ඊළඟට තමයි අසත්පුරුෂයා අල්පස්ෘතයි. ඒ කියන්නේ වැඩි ඉගෙනගෙන නැහැ. අල්පස් අසත්පුරුෂයා කම්මැලි කුසීතයි කුසීත කියලා මෙතන කියන්නේ මේ අපි ගන්න වලන් හොදන්න රෙදි හොදන්න කියන කම්මැලිකම නෙවෙයි. එතන කුසීත කියන්නේ මොකද්ද? අකුසල් දුරු කරන්න කම්මැලි. කුසල් වඩන්න කම්මැලි. දැන් අපි ගත්තොත් තරහක් ඇති වෙනවා. එතකොට ඒක දුරු කරන්නේ නැහැ. වීර්ය කරන්නේ නැහැ. කුසීතයි. ඒවට තමයි කියන්නේ කුසීතයි. අසත්පුරුෂයා සිහියෙන් තොරව අවුල් වූ සිතින් වාසය කරනවා. අසත්පුරුෂයා ප්‍රඥා රහිතයි. දැන් බලන්න අසත්පුරුෂයාගේ අසත්පුරුෂ ගතිගුණ තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ශ්‍රද්ධාව නැහැ, ලැජ්ජාව නැහැ, බය නැහැ, දහම් දැනුම නැහැ, කුසීතයි සිහි මුලා වෙලා ඉන්නවා ප්‍රඥාවට. මේවට කියනවා අසත්පුරුෂ ගතිගුණ. මේ අසත්පුරුෂ ගතිගුණ උදව් කරන්නේ අසත්පුරුෂයාට සත්පුරුෂයෙක් වෙන්නද? අසත්පුරුෂයෙක් වීම පිණිසයි. මේ අසත්පුරුෂයාගේ තව ලක්ෂණයක් තියෙනවා. අසත්පුරුෂයා හැමතිස්සෙම මායා, ෂට, කපටි, මා ඒ කියන්නේ ශ්‍රද්ධාව තියනවා වගේ පෙන්නනවා. දැන් එහෙම කරනවානේ. දැන් ওই දේවදත්ත පිළිකදී. එතකොට මොකද වෙන්නේ? ඒ අසත්පුරුෂයාට පුළුවන් ලොකු පිරිසක්ව අසත්පුරුෂ වැඩකට යොදවන්න. අසත්පුරුෂයා අසත්පුරුෂ ගස්තුන වලින් යුක්තයි. ඊළඟට තමයි අසත්පුරුෂයා කැමති අසත්පුරුෂයන්ගේ ආශ්‍රිතයි. අසත්පුරුෂය එකතු වෙන්නේ ශ්‍රද්ධාව නැති කෙනා එක්කයි. ශ්‍රද්ධාව නැති කෙනා එක්ක එකතු වෙනවා. ලැජ්ජාව නැති කෙනා එක්ක එකතු වෙනවා. බය නැති කෙනා එක්ක එකතු වෙනවා. ඊළඟට දහම් දැනුම නැති කෙනා එක්ක එකතු වීරිය නැති කුසීත පුද්ගලයෙක් එක්ක වෙනවා. සීමුලා නැති කෙනෙක් එක්ක වෙනවා. ප්‍රඥා නැති කෙනෙක් එක්ක වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබට මතක ඇති දේවදත්ත. අසපුරුෂෙන්නේ. එයාට එකතු වෙලා හිටියා ඒ විදියම එක්කෝ කාලෙක කියලා. ඉතින් ඒ දින්නට පුළුවන් වුණා එකපාරටම 500ක් රවට්ට ගන්න. අලුත් සමානෝච 500ක් කරවටුණානේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒකේ ඒ රවට්ටක ත්‍රිවිධි තමයි මේගොල්ලන්ගේ අසත්පුරුෂ කුමන්ත සාකච්ඡා. දේවදත්ත කල්පනා කරලා ගන්නට හැදුව ප්ලෑන් එක. කිව්වා අපි මිනිස්සුම කොහොම හරි අපි පැත්තට හරුණා. මිනිස්සු පහදින දේවල් කල්පනා කළත් අපි මේ අපි කියමු අපි තුන් සූරෙන් විතරයි වාසය කරන්නේ මිනිස්සු පහදිනවා නේ හඳුරු තුන් සූරෙන් විතරයි ඊළඟට අපි මිනිස්සුන්ට කියමු අපි පාංශකූල සූරෙන් විතරයි වාසය කරන්නේ ඒකට මිනිස්සු පහදිනවා නේ හඳුරු පාසි ගෝලෙන් උතරේ වාසය කරන්නේ. අපි පිටපාතේ විතරක් කිව්වා. ඒක මිනිස්සු පහදින්ම අනේ මේ හාමුදුරුවෝ ඉතිසිදාය පෙමින් ජීවත් වෙනවා. අපි ගස්සට විතරක් කිව්වා. එතකොට මිනිස්සු තව පහදින්ම අනේ මේ හාමුදුරුවෝ කොච්චර වීරියවන්තද. ගස්සට නිවාසය කරන්නේ. ඒතර මිනිස්සු පහදිනවා අනේ මේ හාමුදුරු උඹලකට කෑල්ලක්වත් වලදන්නේ නැහැ. අපි මේ පහ සමාදම් වෙමු කිව්වා. මිනිස්සු ඔක්කොම අපි පස්සේ කිව්වා. ඒතකොට ගෝකානික කියනවා හම්බුලිය ගහලා හරියට මේ පහ අපි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගාවට ගිහිලා ඉඳලා උන්වහන්සේ මේකට පිටු දෙන්නේ නැහැ. එතකොට අපිට තමයි මේ වාසිය අපි මිනිස්සුන්ට ගිහින් කියමු. එතන මිනිස්සු අපේ පැත්තට කියනවා. මිනිස්සු හරි කැමති කෝ මේ පහට. එක්කනේ මිනිස්සුන්ගේ හැඟීමෙන් ප්‍රයෝජන ගන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහින් කියනවා භාග්‍ය බුදුරජාණන් වහන්සේ මහා ශ්‍රද්ධාවන්ත කෙනෙක් වගේ සෙනඟ වැනිති ගියා. ඊළ වැඳ වැටුණා. වැඳ වැටලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ නොඑක ආකාරයෙන් අල්පේච්ඡ භවී ගුණ කියන සීක නොඇලීමේ ගුණ කියන සීක විරාගී ගුණ කියන සීක ඉතින් ස්වාමීනි මේ පැවිදි වෙන සසර දුකින් අත් මිදෙන්න යන පිරිසට තාම වැදගත් ප්‍රතිපත්ති පහක් මම ඉදිරිපත් කරනවා. මේක අනුමත කරන්න. බලන්න හොයන්න පුළුවන් අසත්පුරුෂ ගැටි. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ මොකක්ද කිව්ව ඒක. ස්වාමීනි මේ මහා විචායට කියන්නේ තුන් සිවුරෙන් විතරක් වාසය කරන්න කියලා. දැන් මේ ඕනේ කිව්වා. ගිහියා කියන දේම පූජා කරලා සිවුර විතර කවන්නේ කිව්වා. ඔන්න එකකින් දීන්න. ඊට පස්සේ කිව්වා එහෙමනම් ස්වාමීන් වහන්සේ මහා ලොච්චයට කියන්නේ පාංශුකෝල සිවුරු විතරක් පාවිච්චි කරන්න කියලා. දැන් එහෙමනේ කිව්වා. පාංශුකෝල පාවිච්චි කරන්න පුළුවන් කියලා. දෙකක් දීන්න. ඊට පස්සේ දේවදත්ත කියන බුදුරජාණන් වහන්සේට ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට කියන්න පින්ඩපාතයෙන් විතරක් වාසය කරන්න කියලා. කාටද නැන්දිරුණ කවුරු වලතුවා. ඒක තමයි. තුනක් තියෙනවා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මේ වික්ෂුන් වහන්සේලාට කියන්න මහා විනායකට ගස්සට විතරක් ඉන්නේ කියලා. නේද? කුටි වල හිටපුවා. හතරක් ඉන්නා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි කියන්න මේ පැවිදි වෙච්ච මේ වික්ෂුන් වහන්සේලාට විජිතීරින් වෙන්න කියලා. ඕනේ කිව්වා. දැන් දෙවල් කිව්වා කිව්වා. පහන් දීලා. මේ පහ අරගෙන ගියා මිනිස්සු වැද්දට. වික්ෂුනාන්සලා 500ක් හිටියා. අලුත් මහන් වෙච්ච. මේ බලන්න. දැන් බලන්න ශ්‍රමණ ගෞතම වහන්සේ නොමග ගියේ හැටි. මෙන්න මග කියලා. එද මේක ආකර්ෂණීය නැද්ද? ආකර්ෂණීය. කැමතිද? ගමන හරියට මාර්ගය ආම් එතකොට අර වික්ෂුණාසල කිව්ව කැමති මොකද්ද ඔයගොල්ලෝ සම්ප්‍රදායික මෙතෙන් ඩිම්මන්ඩ් කැමති නම් මේ මේ පැත්තේ ඒ ඒක ඩිලේ කරගන්න ඕනේ යනවා පැත්තට එතකොට අර 500 මාති ඉස්සුල අපි ඉන්නවා 500 පැත්තට දැන් මොකද දන්නේ තියෙන්නේ අසත්පුරුෂ ගැටි හරි විශ්විත ගැටි එතකොට මේ 500 මාර්ගන ගියා ගයාවට ගියා ගයා සීසෙට. බුදුරජාණන් වහන්සේ සරුවත් මුගලන් රහතන් වහන්සේට කැඳෙව්වා. කැඳවලා කිව්වා දේවදත්ත ගාවට දේවදත්ත මේ 500ක් අරගෙන ගියා. මේ පිරිස අමාරු වෙන්න ඉස්සර වෙලා බේරගෙන ඉන්න. අමාරුවට කියන්නේ මොකද්ද? අසත්පුරුෂ ආශ්‍රය නිසා මේගොල්ලන්ගේ ශ්‍රද්ධාව නැතු වෙනවා. ඊළඟට ලැජ්ජාව නැති කරනවා. ඊළඟට බය නැති කරනවා. බෞද්ධ වෙන්න තියෙන අවස්ථාව නැතු යනවා. වීරියවන්තකම ඇති කරගන්න තියෙන අවස්ථාව නැතු යනවා. සිහිය දියුණු කරගන්න තියෙන අවස්ථාව නැතු යනවා. ප්‍රඥාව දියුණු කරගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. අර අසත්පුරුෂ ගති වර්ධනය වෙනවා. ඒක වෙන්නේ ඉස්සර වෙලා බේරගෙන ඉන්න දේවදත්ත තිබුණා අසනීපයි. මොකද අසනීපේ එයාට ඕන වුණා මේ බුදුරජාණන් වහන්සේ විදියටම රාගපාන. තියාම්කද කලේ ඉතින් බුදුරජාණන් වහන්සේ විදියටම අනිත් භික්ෂුන් වහන්සේලා හරි භික්ෂුන් වහන්සේලා අවතන්නේ ආශිපතුන් වහන්සේ. කියලා. මෙයා උතන මහණි. ඊට පස්සේ මෙයා වාඩි වෙලා ඒ විදියටම දැන් පිළිසර කියනවා දැන් අර බණ අහගෙන ඉන්නවා. අවබෝධ කරගන්න මේ මහා ප්‍රතිපත්ති ගන්න කෙනාද? ඊට පස්සේ ඈත පේනවා සරි මුගලන් රාතන් වහන්සේලා වඩිනවා. එතකොට මෙයාගේ මාන්න තව වැඩි වුණා. කියනවා බලන්න මහණෙනි ආ දැක්කනේ මගේ මේ වැඩ පිළිවිලේ සාර්ථක බව. ආන් එනවා සැරියුත් මොගලන් දෙන්නමත් මම ඊළඟට එනවා ආ එන්න සාරිපුත්ත මේ වාඩි වෙන මගේ දකුණු පසින් කියුවා ඒ දකුණු සව් මොග්ගල්ලාන වාඩි වෙනකෝ මගේ වම් පසින් දැන් මේ දින මොගල මහරහතන් වහන්සේ වම් පසින් වාඩි වුණා සාරිපුත් මහරහතන් වහන්සේ දකුණු පසින් වාඩි වුණා දැන් මේ මේ හැඟී කොහොම ඇත්තද නේ ඊට පස්සේ මෙයා දැන් මෙයා තවත් එකක් අනුගමනය කරන්න ඕන. මම ටිකක් කරපන්න කියලා කියනවා සාල්ුත්. මගේ පිට පොඩ්ඩක් රිදෙන. දැන් මේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒක කියනවා. සාල්ුත් මගේ පිට පොඩ්ඩක් රිදෙනවා. මං හාන්සියට මේ ඉතුරු දේශනාව කරගෙන යන්න කියලා. මම තේකම කිව්වා. දැන් බලන්නකො මේ අසත්පුරුෂ ස්වභාවය ඊට පස්සේ එයාට ඕන වෙන්නේ බුදුරජාණන් වහන්සේ යමක් කළාද ඒ විදිහකම යන් කරන්න ඕනේ. ඊට පස්සේ මෙයා හාන්සි දැන් අසත්පුරුෂයාගේ ස්වභාව මොකද? කුසීත. මුත්ත සති. පන්දු පන්කුනේ ඉන්දරන බුස්කා. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වජිත වික්‍රී සාරිපුත්ත මොග්ගල්ලානි මානිනි සරිත් මුගලන්දිනම ඇසුරු කරන්නේ සේයතා වික්‍රී සාරිපුත්තු යත්තං ජනිත්‍ති සීතා වික්‍රී ජනිත් යතිතං සාරිපුත්තු මානිනි සාරිපුත්තයන් වහන්සේ අම්මා වගේ සාරිපුත්තු වික්‍රේ සෝතාපට්ටි ඵලයේ විනේති මානෙනී සාරිපුත්තයන් සෝවාන් වෙන්න උදව් කරනවා. ඉක්මවනවා. සේයතාපි වික්කවේ ජාතස් ආපාදේතා ඒවං මොක්කල්ලානෝ මානනී මොක්කල්ලාන කිරියම් වාගේ උත්තමත්තේ විනේති ඉතුරු මාර්ග පළවලට පුහුණු පණ්ඩිතා භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලාන භික්ඛු අනුග්‍රහක වාග්නි මේ හරි ඥානවන්තයි. භික්ෂුන්ට අනුග්‍රහ කරන ඔන්න අසුර ලැබෙනවා 500කට දැන්. අන්න සත්පුරුෂ ආශ්‍රය හම්බ වෙනවා. ඇය සත්පුරුෂ හින්දි කියන්නේ. ඔන්න සත්පුරුෂ ආශ්‍රය හම්බ වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ දේශනාවේ අර්ථ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ 이르දි වලින් පෙන්නවා. අර 500 නමම සුවාම බලන්න මේ සම්පූර්ණ සංස්කෘතිය. ඊට පස්සේ සාරිපුත් මහ රහතන් වහන්සේ නැගිට්ටා. නැගිට කිව්වා ආරියුත් වහන්සේ අපි පිටත්. මොගලන් මහ රහතන් වහන්සේ අපි පිටත්. දැන් මේගොල්ලෝ සත්පුරුෂ බවට පත් වෙලා ඉවර නැද්ද? දැන් අසත්පුරුෂයාව හඳුනනවා සත්පුරුෂයා අඳුරනවා. දැන් මේ මේ පිරිසට ඒ පිරිසට පිටලා ඉවරයි දැන්. ශ්‍රද්ධා, හීරි, උත්තප්ප, බෞසුත, විරිය, සති, ප්‍රඥා පිටුලිව. ඊට පස්සේ දැන් අඬගෙන ඉන්නේ අපි පිටත්. දැන් මේ නවතිද? අපි පිටිනවා. පිටිපස්සෙන් ගියා. දැන් අර පුදුම නින්දේ. යාළුවා ගෝකාලිකයි බලන්නට කවුරුත් නැහැ. මෙයා නිති. ඇන්න වැලමින් දිග්ගා. පපුට. ඇල්ලකෝ නැගිටිවි. කෝපිස. දැන් මෙයා නැගිටලා ඇස් දීලා දැන් බලනවා. බලනකොට වාන් සරු මොගලන් දෙන්න ඕන අරගෙන ගියා කිව්වා. එක පාඩම උන්ලි කටිපිය. ඒක අසත්පුරුෂයා කැමති ලාභ සත්කාර. ඒ ප්‍රශංසා ඒක නැතුව ගිය නිසා. ඊට පස්සේ ගුණේ ලෙඩ වුණා. ලෙඩ වෙලා අවසන් වෙනකන් තමයි තේරුනේ Tamanට වැරදුනා කන්නේ. ඊට පස්සේ බලන් යනවා බුදුරජාණන්. ඇරෙත් තියාගෙන ඉක්කන් ගියා. බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා මේ බලන් පිටත් වෙලා ඉන්නවා. මානිනී මෙයාට මාව දකින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කිව්වා. හරි බුදුමයි මේ සිතුවිලි. අතරමඟදී මෙයා පුක්ණක් දැක්ක. එයා කෝ අනේ මට නාන්න. පුක්ණට බැස්සා යටට ගිරුණා උඩාගෙන එතන ඉවරයි කල්ප 100කට ආයසයතු නිරේපා දැන් බලන්න අපි ළඟ අපි අසත්පුරුෂක යන්තම්වත් තියාගන්න හොද නැහැ අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ සත්පුරුෂ කතිය ඇති කරගන්න. දැන් දේවදත්ත මහණ වෙලා හිටියේ නැත්නම් ධර්මඥානය ඇති කරගන්න ඇති දහම් බණ කියන්න පුළුවන්කම තිබුණේ නැද්ද? නමුත් සත්පුරු සිංහලයි කියන්නේ. ඒක අපිට පේනවා ගිහි වේවා. කොච්චර සුදු යඳගෙන අපි හිටියත්. කොච්චර බණ දහම් දැනගෙන හිටියත් අපි හිතාමතා දියුණු කරගන්න ඕනේ සත්පුරුෂ ගති. අපි හිතාමතා අයින් කරන්න ඕනේ අසත්පුරුෂ ගති. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට අසත්පුරුෂයා අසත්පුරුෂයෙන්මයි ආශ්‍රය කරන්නේ. ඊළඟ එක මොකද්ද? අසත්පුරුෂයා අසත්පුරුෂ සිටිවිලි සිටනවා. ඒ තමයි අසත්පුරුෂයා හිතන දේවල් Tamanට හිතසුව පිණිස පවතින්නේ නැහැ. Tamanට තමන් අමාරු වෙන දේවල් තමයි අසත්පුරුෂයා හිතන්නේ. අනුනුත් කරදරේ උපතේ වැටෙනවා තමයි අසුපුරුෂයා හිතන්නේ. තමාට අහිත පිණිස පවතින දේ හිතනවා. අනුන්ට අහිත පිණිස පවතින දේවල් හිතනවා. තමන්ට එතකොට ඒකින් අයහපතක් අනුන්ටත් ආබාධ කරදරේ වැටෙන දේවල් තමයි යා හිතන්නේ. මේ විදියට තමාට අනුන්ටයි දෙපැත්තම කරදරේ විපතේ වැටෙන දේවල් තමයි අසත්පුරුෂයා හිතන්නේ. ඊළඟට අසත්පුරුෂ සාකච්ඡා. ඉතින් මානින්නේ අසත්පුරුෂයා සාකච්ඡා කරන දේවල් එක්ක තමාට හිතසුව පිණිස පවතින්නේ නැහැ. අනුන්ට හිතසුව ඒ කියන්නේ සාකච්ඡා කරන දේවල් තමන්ටත් පෞරස් වෙනවා අනුන්ට පෞරසියෝ අනුන්ට හිතසුදු පිණිස පවතින්නේ දෙපැත්තටම හිතසුදු පිණිස පවතින්නේ එහෙමයි කියනවා සත්පුරුෂයාගේ සාකච්ඡා ඊළඟට තමයි මහණෙනි අසත්පුරුෂයා අසත්පුරුෂ වචන කියනවා මොකද නොකියපු දේවල් මේ අමු පට්ට ගුරු කියන අසත්පුරුෂයා බොරු කියනවා. ඊළඟ ඒක අසත්පුරුෂයා මෙතනින් අහගෙන ගිහිල්ලා අතන කියනවා බිඳෙනවා එතකොට. එතනින් අහගෙන ඇවිල්ලා මෙතන කියනවා බිඳෙනවා. අසත්පුරුෂයාට ශක්තියක් නැහැ මෙතන අහපුදී මෙතන අතාරින්න. එතන අහපුදී එතන අතාරින්න ශක්තියක් නැහැ. අසත්පුරුෂයා අන්ත මාර්ගයෙන් යනවා කියලා. හොලින් කරන් යනවා අසත්පුරුෂයා. එතකොට ඒ ටෝච් එක අසත්පුරුෂ ටෝච් එක ගිනි තියෙනවා. එතකොට අසත්පුරුෂී වෙන්න නිකන් නිදේ වෙනවා. ඒ මොකද හේතුව? එයා තුළ තියෙන අසත්පුරුෂ අසත්පුරුෂ ගතිගුණ ඒ ගතිගුණ තියෙනවා මේ වීර්යය නැහැ. සිහිය නැහැ. ඒ ධම් දැනුම නැහැ. ඒක ගලප ගන්න බෑ. ප්‍රඥාව නැහැ. මේකෙන් තමයි මේ දුර්වලකම් ඔක්කොම හටගන්නේ. අසත්පුරුෂයා පාරිස වචන කියන. ඊළඟට තමයි අසත්පුරුෂයා හරි කැමති. වල්පල් දුඩු දුඩු ඉන්න. අසත්පුරුෂයාට ධර්ම කතාව වල්ලන්නේ ඈනුනේ. අනිත්‍ය ආයතනත් අල්ලගන්න අහගෙන හරි ආසාව. එයා hina වෙන්න පුළුවන්, අපුඩි ගන්න පුළුවන්. හරි දේවල් පුළුවන්. එතකොට බාල කතා කතා කර කර සතුටු වෙන්න අසත්පුරුෂය හරි කැමති. මෙන්න මේව තමයි කියනවා අසත්පුරුෂ වාචා. ඊළඟ එක තමයි අසත්පුරුෂ කම්මන්ත. අසත්පුරුෂ ක්‍රියා. වරිණන් කියනවා දඩේ. ආයම ඉතින් යම මරාපක් ලැස්ති කුරුසයා. ඊළඟට යම හොරකමක් කරන කොහොම කරන්න කියලා. ඒත් අසත්පුරුෂය ඕනම වෙලාවක ඕනම විනාශයක් කරන්න ලැස්ති. ඕන හොරකමක් කරන්න ලැස්ති. හොයන්න බෑනේ. අර රුවන්වැලි සෑයේ පිටකවට අහිංසක උපාසකවල් දැන් මොන්න මල් අරගෙන එනවා. අසත්පුරුෂයන් ව බැඳලා හිටිය සිංහල කාන්තාවක්. අසත්පුරුෂයා කිව්ව ගිහිල්ලා බෝම්බ යටෝපා. ගුවන් විදුලිය මල්ලි. හවස හතට ඔක්කොම මැරෙන්න. දැන් හවස හතට දැන් අපි නිකම් පටන් ගන්න හවස හයට. එතකොට ඔක්කොම ලෑස්ති කරගෙන දැන් මේක තියෙන උදේ හතට දැන් තියෙන්නේ. ධර්මවලින් ඒක හවස හතට දාන්න මතක ඇතුණා. බෝම්බි දාලා මල්ලට ලස්සට වැහුවා දාස් පිටිය මවුලට. ඔන්න සත්පුරුෂයා. ඊට පස්සේ දුන්නා අර අසත්පුරුෂීට නෝනට. නෝන ගත්තා ඒක අතට. අරගෙන ලස්සට සුදු වෙන්නා. සිවුරට දාගත්තා. එයාගේ අම්මා ලෑස් කරගත්තා. අම්මා දන්නවා. එයාත් දැන් තමයි සුදු යදවන. සුදු ගෙඩි දා දෙන්න යන ගුරුවන් විශ්ේ වදින්නේ. ඒ දැන් සත්පුරුෂයෙක් නම් එයා කියනවා නුඹට ඕන නම් මාව මරන්න. මරන්න. මම මේ අපරාධي කවුරුේ නෑ. සත්පුරුෂයා. දැක්කනේ දසත්පුරුෂයාගේ සත්පුරුෂයාගේ වෙනස. අසත්පුරුෂයා කවුරු නෑ. සමහරවල් තර්ජනය කරන්න තියෙනවා. මරණෝ විනීපක් කියලා. එතකොට මොකද මම කමක් නැහැ අරන් යනවා. දැන් බලන්න. අපිට එතකොට අසත්පුරුෂයා අසත්පුරුෂ කල්පනාව යෙදිලා අසත්පුරුෂ චින්තාව යෙදිලා අනේ අරගෙන ගියා. බස් එකේ තිබ්බා. අනිත් කම්මල මේ පාසල් දරුවෝ මාස ගණන් මල් බවලා ඒ මල් ඔක්කොම සතුටින් නෙලාගෙන බුදු ගුණ හිත හිත බෑගි කියලාගෙන මන් ටික බස් එකේ ගොඩ වුණා. ජීවිත කීලක් නැසුණා. සත්පුරුෂයා කියන්නේ හරි බෑග. ඊළඟට තමයි අසත්පුරුෂයා වාංශ වැඩ කරන්න ලෑසි පිටේ. කල්පනා කරන්නේ ඒක ගැන. ඒක කරන්න ඕනේ. එතකොට අසත්පුරුෂයාට අරිසුද්ධියක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි කියනවා අසත්පුරුෂ ක්‍රියා අසත්පුරුෂයාට කියුත්තේම අසත්පුරුෂ හානි කැමති බොන්න සී මුලාවලා ඉන්න කැමති අසත්පුරුෂ ක්‍රියා ඊළඟට අසත්පුරුෂයා තියෙන අසත්පුරුෂ මත අසත්පුරුෂ අදහස් අසත්පුරුෂ දෘෂ්ටි මොනවද ඒ? නත්ති දෙන දේවල් විපාක නැහැ. නත්ති මේ බුදු පූජාවල විපාක නැහැ. නත්ති කුතම් විශේෂ පූජාවල බුද්ධ සත්කාරවල අපෝපස්ථානවල විපාක නැහැ. නත්ති සුකට දුක්කටාන කම්මාන පල්ලං මේ හොඳ නරක කර්මවල විපාක කියලා එකක් නැහැ. අසත්පුරුෂයාගේ මේ අදහස් මත නැති අයතු මේ ලෝකයේ කියලා අමුතු එකක් නැහැ. නැති පරලෝකෝ පරලෝ කියන එකක් නැහැ. සමහර අසත්පුරුෂයන් කියනවා පරලෝ තියෙනවා නම් ගිහින් බලගන්නවා කියලා. සමහරට කිව්වොත් අපාය හරි අපාය නැති විතරක් කියනවා. අසත්පුරුෂයා එහෙම කියනවා. මොකද හේතුව අසත්පුරුෂයාගේ පිළිගන්නේ නැහැ. නත්ති මාත අසත්පුරුෂයාට අම්මාගේ වටිනාකම නැහැ. අම්මා වඳුනන්නේ නැහැ. නත් පිතා අසත්පුරුෂයා තමන්ගේ පියාව හඳුනාගන්නේ නැහැ. නත්ති සත්තා ඕපපාතිකා අසත්පුරුෂයා පිළිගන්නේ නැහැ. ඕපපාතික සත්‍යයන් ඉන්නවා. ඕපපාතික සත්‍යයන් කියන්නේ ඔව් ඒ කියන්නේ මව කුසකින් තොරව තිත් පරිසරයකින් තොරව බිත්තරයකින් තොරව සත්‍යයන්ට උපදින්න පුළුවන් කියලා අසත්පුරුෂ පිළිගන්නේ. අසත්පුරුෂයා පිළිගන්නේ නැහැ මේ ලෝකේ මනාකොට ධර්මයේ හැසිරিলা මනාකොට පිළිවෙත් පුරවලා ජීවිත අවබෝධය ලබාගෙන ධර්ම දේශනා කරපු බුදු බුදු මේ ලෝකෙ පහළ වුණාය. රහතුන් මේ ලෝකෙ පහළ වුණාය කියලා අසත්පුරුෂයන් විශ්වාස කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා මේ ලෝකයේ ගැන තමන්ගේ තමන්ගේම විශේෂ ඥාණයෙන් අවබෝධ කරගන්න දේශනා කරන්නේ එහෙම එකක් කරන්න පුළුවන් කියලා පිළිගන්නේ. ඒක රසත්පුරුෂයට හැමතිස්සෙම ඕනේ සයන්ටිෆිකලි ප්‍රූෆ් කරලා දෙන්න ඕනේ. නැත්නම් රසත්පුරුෂය පිළිගන්නේ නැහැ. ඒ හේතු බුදු කෙනෙකුගේ ප්‍රඥාවට ගරු කරන්නේ එයා ලෑස්ති නැහැ. එතකොට ඒක තමයි අසත්පුරුෂයාගේ දෘෂ්ටි. ඊළඟ එක අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි අසත්පුරුෂ දාම් දෙනවා. ඒ තමයි කිසි පිළිවෙලක් නැහැ. දෙන දානි සකස් කොට දෙන්නේ නැහැ. තමන්ගේ අතින් දෙන්නේ නැහැ. එයින් තමන්ගේ අතින් දෙන්න යන ඕනකමක් නැහැ. බුදුන් පිළිගන්නේ නැහැ නේ දීමේ අනුසස්. ඊළඟට ගරු සරුවතුක දෙන්න පිළිගන්නේ දෙන්නේ නැහැ. මොකද යාගේ මහදාසක් නැහැ. එයා දෙන්නේ අහක දාන අදහස. ඔබ තිබ්බත් දින අකුණි කියලා දාමු. එහෙම අදහස තමයි දෙන්නේ. අනාගමන දිට්ඨිකෝ දානන්දීති. ඒ දෙන දේ Tamanට ආපහු ලැබෙනවා කියලා අදහසක්. අසතුෂ්‍යයට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මෙන්න මේ නිසා අසත්පුරුෂයා අසත්පුරුෂ ගති ගුණ වලින් යුක්ත වෙලා අසත්පුරුෂයෙන්ම ඇසුරු කරලා අසත්පුරුෂ කල්පනා කර කර ඉඳලා අසත්පුරුෂ සාකච්ඡා කරලා අසත්පුරුෂ වචන කියලා අසත්පුරුෂ ක්‍රියාවල යෙදিলা අසත්පුරුෂ මතවල ඉඳලා අසත්පුරුෂ දාන දීලා මරණින් මතු එයා උපදින්නේ අසත්පුරුෂයන්ගේ ලෝකයේ මහණෙනි අසත්පුරුෂයන්ගේ ලෝකේ කුමක්ද? නිරය. නිරය. එහෙම නැත්නම් තිරච්ඡාන යෝනි තිරසක් ලෝකේ. එතන තමයි කියන්නේ අසත්පුරුෂයා අසත්පුරුෂයාගේ ජීවිත රටාව අරගෙන ගිහිල්ලා අවසන් වෙන්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ ආවා ඒ උනන්ත වහණෙනි සත්පුරුෂයා අඳුනනවාද සත්පුරුෂයාව? එහෙමයි භාග්‍යවතුන් වහන්සේ. ආත්මවලිනි. මොකද්ද? සත්පුරුෂයා සත්පුරුෂයාව අඳුනනවා. බුදුරජාණන් වහන්සේ දේශනා හරි මහණෙනි හරියට හරි මහණෙනි සත්පුරුෂයෙක් සත්පුරුෂයෙකුව හඳුනනවා කියන්නේ වෙන්න පුළුවන් දෙයක්. ඒ වගේම මහණෙනි සත්පුරුෂයා හඳුනනවාද අසත්පුරුෂයව මේ අසත්පුරුෂයෙක් කියලා. එහෙමයි භාග්‍යතුන් වහන්සේ. සත්පුරුෂයා හඳුන ගන්නවා අසත්පුරුෂයව මේ අසත්පුරුෂය දැන් බලන්න කලින් එක ඊට ආත්මසික වෙනස්. මොකක්ද ඒ? සත්පුරුෂයා අසත්පුරුෂයා සත්පුරුෂයා වඳුනන්නේ නැහැ. අසත්පුරුෂයා සත්පුරුෂයා වඳුනන්නේ නැහැ. ඒ නිසා තමයි අසත්පුරුෂයා අමාරු වෙටෙන්නේ මොතිස්සේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සත්පුරුෂයා සත්පුරුෂ ගති ගුණවලින් යුක්තයි. සත්පුරුෂයන්ගේ ඇසුරින් යුක්තයි. සත්පුරුෂ සිටිවිලි වලින් යුක්තයි. සත්පුරුෂ සාකච්ඡාවලින් යුක්තයි. සත්පුරුෂ වචන වලින් යුක්තයි. සත්පුරුෂ ක්‍රියාවලින් යුක්තයි. සත්පුරුෂ දෘෂ්ටියෙන් යුක්තයි. සත්පුරුෂ ධම්මේ. ඒතරාම කියාපේකට සම්පූර්ණයෙන්ම විරුද්ධ දෙත්ත. මානෙනි මේ සත්පුරුෂ ගතිගුණ කියන්නේ මොනවාද? මානෙනි මෙහිලා සත්පුරුෂයා තථාගතයන් වහන්සේ කිරේ පෑදීමෙන් ඉන්නවා. ඔන්න සත්පුරුෂයාගේ පළවෙනි එක බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමෙන් ඉන්නවා. ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. ශ්‍රද්ධාව කියන්නේ සද්ධාන්ති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමෙන් ඉන්නවා. මේක තමයි පළමුවෙනි සත්පුරුෂ ගුණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්පුරුෂයා පව් කරන්න ලැජ්ජයි. සත්පුරුෂයා හැමතිස්සෙම ලැජ්ජයි. වැරදි වැඩක් කරන්න, වැරදි ක්‍රියාව කියෙන්න, වැරදි වචනයක් කියන්න ලැජ්ජයි. සත්පුරුෂයා පාපයට භයයි. සත්පුරුෂයා පාපයට බයයි. ඒ සත්පුරුෂ කල්පනා කරනවා. දැන් ධර්මය දන්නවා, හිතනවා මම නෑ මම කමාරු වෙනවා. ඒක හිතනවා. සත්පුරුෂයා පටංග වීර්ය යුක්තයි. ආරද්ධ වීර්ය කියන්නේ ඒකයි. ආරද්ධ වීර්ය කියන්නේ පටංග වීර්ය යුක්ත සත්පුරුෂයාට අකුසලයක් හට ගන්නකොට මේ අඳුර ගන්නවා. අනේ මේක මට නිවනක දෙයක්. මේක මගේ හිත සුවි මිනිස පවතින්නේ නැහැ. මම මේක බැහැර කරන්න ඕනේ කියලා සත්පුරුෂයා වීර්යය කරනවා. උපක් කුසල් ප්‍රහාණය කිරීමට. සත්පුරුෂයා නූපන් කුසල් උපදින්න දෙන්නේ නැහැ. වීර්යය කරනවා. සත්පුරුෂයාට උපන්නොත් යහපත් කුසල් සත්පුරුෂයා අඳුන ගන්නවා එපායි. මගේ තුල මේ මේ කුසල් තියෙනවා. මම මේ මේ යහපත් දේවල් මම දියුණු කර ගන්න ඕනේ. ඊට සම්පූර්ණයෙන් බලනවා තමන්ගේ කුසල් නැද්ද කියලා. ඒක සම්පූර්ණයෙන් තේරෙනවා අනේ මම කුසල් වැටිලා නැහැ. ඒතර සම්පූර්ණයෙන් වීර්ය කරනවා ඒ කුසල් උපදවා ගන්න. ආනන්ද විරියුක්තයි. උපට්ඨිත සති සත්පුරුෂයා හැමතිස්සෙම සිහිය පිටවනවා. සම්පූර්ණයක් තිස්සෙම 100න් ඉන්න මහන්සි ගන්නවා. බෞසුදු සත්පුරුෂයා ධර්මයේ ඉගෙන ගන්න ආසයි. ඒ ධර්මයේ ඉගෙන ගන්න ආස ඒ තමන්ට මේ ජීවිතේ අවබෝධ කරගන්නයි. මම දන්නවා නුඹ දන්නේ නැහැ කියලා නෙමෙයි. මම දන්නවා නුඹ දන්නේ නැහැ කියන ඉගෙන ගත්තොත් වාදිකට ලෑස්තියා. සත්පුරුෂයා සමහර විට අපි පැරණි ජීවනක බහලා තියෙනවා ඇද්ද ධර්මද? දී සැලෙන්නේ නැති કોઈ කාලෙක. පිරුණු කාලයේ කිය නොසැලී. ඊළඟට පියාලා තියෙනවා මේ දැනුම ලැබෙන්න ලැබෙන්න. එයාගේ ජීවිතේ නියතමානී වෙනවා කියලා. ඒ තමයි සත්පුරුෂයාගේ ලක්ෂණය. එතකොට සත්පුරුෂ ධර්මයන්ගෙන් අග්‍ර සාරිපුත්ත මහ රහතන් වහන්සේ තරම් නිහතමානී කෙනෙක් ගැන අපි දන්නේ ලෝකේ. තරම්ම නිහතමානී උත්මේ. කුටි නමක් ගිහින් අවවාදයක් කළා. ඕම සරිත්වා පිළිගන්න. ඉතින් ඒ නිසා සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැනි උත්මයන් බිහි වුණේ මේ සත්පුරුෂ ගතිගුණ නිසා. එතකොට මේ සත්පුරුෂයන් බෞද්ධ වෙන්නේ ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස. ඊළඟට සත්පුරුෂයන්ගේ ඊළඟ ගතිය මොකද්ද? ප්‍රඥාව. ඒ කියන්නේ ප්‍රඥාවන්තයි. අවබෝධය අවබෝධය පිණිස තමන්ගේ නුවණ මේවන්න දක්සයි. මේක තමයි සත්පුරුෂ ගතිගුණ. ඉතින් අපිට පුළුවන් නම් මේ සත්පුරුෂ ගතිගුණ දශමේ දශමේ හරි පොඩ පොඩ හරි ඇති කරගන්න. එතකොට ඒකින් අපි සත්පුරුෂ බවම වර්ධනය කරගන්න වාසනාව ලබන්නේ නැද්ද? අපි සත්පුරුෂ බවම වර්ධනය කරගන්න වාසනාව ලබනවා. ඒක දැනෙන්න මට මතකයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ හරියකට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහන්නේ සාන්ත සම්පුරුසයි. කෙලෙහි ගුණ ධර්මවා කියලා. සත්පුරුෂයන්ගේ ගති. ඊළඟට තමයි සත්පුරුෂයා සත්පුරුෂයන් වයි ආශ්‍රය කරන්නේ. හරි එක තැනක තියෙනවා ධාතු. ධාතු කියලා කියන්නේ ස්වභාවය. ගැන කියන තැන මුගලන් මහරහතන් වහන්සේත් එක්ක සංඝ පිරිසක් සක්මන් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආම්බලන් මහණි මුගලන් එක්ක පිරිසක් සක්මන් කරනවා. වියුක්කෝ වීතිවල සක්මන් කියනවා. සරියුත් මහරහතන් වහන්සේත් එක්ක සංඝ පිරිසක් සක්මන් කරනවා. ආම්බලන් මහණි සාරිපුත්ත එක්ක මේ සංඝ පිරිසක් සක්මන් කරනවා. මේ ඔක්කොම ප්‍රඥාවන්තයි. අනුරුද්ධ මහරහතන් වහන්සේත් එක්ක සංඝ පිරිසක් සක්මන් කරනවා. ආම්බලන් මහණි අනුරුද්ධත් එක්ක පිරිසක් සක්මන් කරනවා. මේ ඔක්කොම දිවස් තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක පිළිසක්මක් කළා. ආම්බන් ආනන්දෙත් එක්ක සක්මක් කරන ඔක්කොම බෞසුතයි. දේවදත්තත් එක්ක පිළිසක්මක් කරනවා. ආම්බන් දේවදත්තත් එක්ක සක්මක් කරන ඔක්කොම පාපී භික්ෂුන් කියලා. බලන්න මේ ටෙලිවිලා නැහැටි කියලා කියන ගාතුවලදී. එතකොට බුදුරජාණන් වහන්සේ උදාලා සත්පුරුෂයා ආශ්‍රය කරන්නේ අර ගති ගුණ තියෙන අය ශ්‍රද්ධාවන්ත අය හිරියොතම් තියෙන අය කියන්නේ පාවට ලැජ්ජා බය අය බෞසුත අය වීරිය තියෙන අය සීලෝන තියෙන අය ප්‍රඥාවන්ත අය ඔබ හිතන්නේ මේ යුගයේ වෙනකට අපි දැන් දියුණුයි කියන සලකන මේ යුගයේ යුග ලෝක දියුණුයි කියන්නේ සත්පුරුෂයන්ගෙන් පිරුණු ලෝකයක් තියෙන්නේ නෑ අපි මේ දියුණුවයි කියලා කියන්නේ මොනවද අපිට ලැබිච්ච දියුණු දේවල් අපිට ඉක්මනට යන්න ඊළඟට අපිට සීතලතාවදී නඳුනගන්න ඊළඟට අපිට ධනිය හොයාගන්න පුළුවන් ක්‍රම තියෙනවා. කෑම බීම ලැබෙනවා. එදින අපිට මේ දියුණු කියලා අපි සලකන්නේ පහසුකම් වැඩි වීම නේද? අපි මේ දියුණු ලෝකයේ දියුණු කියලා කියන්නේ පහසුකම් වැඩි වීම. බුදුරජාණන් වහන්සේ දියුණුවයි කියවේ සත්පුරුෂ ගතිගුණ දියුණු වීම. මේ කෝණික බලද්දී දුකය ඕපපාතී වීම. දියුණු ලෝකයේ තිබුණේ මීට අවුරුදු 2500කට කලින්. මේ ලෝකයේ තියෙන දියුණුවට සමහර නුවණ තියන අය කියනවා මේක භෞතික දියුණුවයි. ඒක හරි නේද? ඒක කියනවා. මේක මේ ලෝකයේ තියෙන භෞතික දියුණුවයි. ඒතර ඒකේ ලොකු ආර්ථයක් තියෙනවා. ඒ ආර්ථය තමයි එහෙමනම් තව දියුණුවක් ලෝකේ තියෙනවා. මිනිස්සුන්ට එච්චරටම දියුණුවේ නැති. ඒ තමයි ආධ්‍යාත්මික දියුණුව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සත්පුරුෂයන්ට සත්පුරුෂාසි. ඒක තමයි එකතැනක දේශනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ නොචේ ලබේත විපකං සහාය. බුද්ධිමත් සහායකේ බුද්ධිමත් මිත්‍රයෙක් තමන්ට හම්බුනේ නැත්තම්. සද්දි චරන් සාදු විහාර වීර. හැබැයි බුද්ධිමත් ශ්‍රාවකෙක් මේ යහවි හම්බුනොත් හොඳ වීර්යවන්තෙක් ප්‍රඥාවන්තෙක් යැත්තික ඇසුරු කරගන්න. හම්බුනේ නැත්තම් රාජාව රට්ටන් වීතං පහය දිනපුරට අත්හැර දමා යන රජෙක් වගේ ඒක උතරේ කුතිකලාවේ මාතංග රඤ්‍යේව නාහු අනා වනාන්තරයේ තනිය කියවනි ඒ මොකද හේතුව සමහර කාල තියෙනවා දැන් මේ කාලේ අපිට සත්පුරුෂයන් නැත්තර නැතිච්ච කාලයක් නෙවෙයි මේ කාලේ සත්පුරුෂයන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කරනකොට සත්පුරුෂයෝ පහළ වෙනවා. ඒ සත්පුරුෂ ධර්මෙන්නේ. සත්පුරුෂය පහළ වෙනවා, සත්පුරුෂය එකතු වෙනවා, සත්පුරුෂයන්ගෙන් ඇතිය සම්බන්ධ වෙනවා. හැබැයි මේකදී හරි අපි අපි සත්පුරුෂකම් පරිස්සමෙන් දිනු කරගන්න ඕනේ. මොකද අපි සමානයේ සත්පුරුෂකම් නැති වෙනවා මේ ප්‍රධානත්වය ලාංස කරන්න කිව්වොත්. පරිස්සමෙන් දිනු කරගන්න ඕන සත්පුරුෂකම්. එතකොට ඒ සත්පුරුෂකම් අපි දිනු කරගත්තු අපි ලැබෙන ජයග්‍රහණය පුංචි එකක් කියලා මම කියන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් සත්පුරුෂයෙකුගේ සත්පුරුෂකම් දිනු කරගත්තු ජයග්‍රහණය. දැන් අපි කොහොම මේ ලෝකේ කරදරයි. ඒ නිසා හදට යන අවස්ථාවක් තියෙනවා. දැන් හදේ ගොඩ නැගිලා හද. එතකොට හදට කෙනෙක් යනවා. එතකොට මිනිස්සු කියනවා "යා ජයගත්තා." එයි මේ ආපොරේ පස්සේ මෙයා මිදුණා කියලා. නමුත් ඒ මෙකින් නැවත කීපේ. සමහර එතනින් පස්සේ ඒකේ හදේ වැල්ලා යන දුක කියන්නේ. ඒ නිසා සත්පුරුෂ ගතිගුණ වලින් යුක්තව සත්පුරුෂෙක් ඇති මරම ලොකු ජයක්. ඊළඟට සත්පුරුෂයන්ගේ ස්වභාවය මොකක්ද? සත්පුරුෂයා නේව අත්ත්ව්‍යාබාධා ජීති. තමාව කරදරයට පත් වෙන විදියට යා හිතන්නේ නැහැ. දැන් මම කල්පනා කරලා දැන් දේවදත්ත කල්පනා කරන පිළිවෙල තුල දේවදත්ත අමාරු වෙලු නැද්ද? අජාසත් කල්පනා කරපු පිළිවෙල තුල අජාසත් අමාරුට නැද්ද? කෝකාලික කල්පනා කරපු පිළිවෙල තුල කෝකාලික අමාරුට නැද්ද? එතුණත් පතුම කියන නිරේහි පන්නන්නේ කෝකාලික. එතකොට තමාට ආබාධ පිටස හිතන්නේ නැහැ සත්පුරුෂයා. ඊළඟට සත්පුරුෂයා අනුන්ට ආබාධ පිටස හිතන්නේ සත්පුරුෂයා දෙපක්ෂයටම කරදර වෙන දේවල්, පීඩාවටපත් වෙන දේවල් හිතන්නේ නැහැ. බර සත්පුරුෂයෙක් වීම කියන්නේ මේ ලෝකයේ කොච්චර මේ සත්පුරුෂයන්ගේ පිරුණු මේ ලෝකේ මොනතර පින්වත් දෙන වේවිද? සත්පුරුෂයා එතකොට තමාට හිත සුව පිණිස කල්පනා කරනවා අනුන්ට හිත සුව පිණිස කල්පනා කරනවා. සත්පුරුෂයාගෙන් කවදාවත් තමාට හෝ අනුන්ට හෝ පීඩාවට විපතට හරදරට අමාරුවට පත් වෙන දියන් ගැන කල්පනා කරන්නේ. ඒ තමයි සත්පුරුෂයාගේ තියෙන සත්පුරුෂ ගති. මේ සත්පුරුෂකම් ඇති කරගන්න එක මේ ලෝකේ තියෙන දුෂ්කර වැඩක්ද ලීස් වැඩක්ද දුෂ්කර වැඩ සත්පුරුෂකම් ඇති කර ගැනීම දැන් බලන්න මේ සත්පුරුෂ ශාස්ත්‍රයේ තියෙන වටිනාකම සත්පුරුෂය හැමතිස්සෙම තමාගේ හිතක් රැකගන්න මහන්සි ගන්නවා. අනුන්ගේ සිතත් රකින්න මහන්සි ගන්නවා. ඔබ දන්නා මානන්දියා කියලා අර රූප රාජිකයන් හිටියා. ප්‍රියා වෛර බඳගත්තා බුදුරජාණන් වහන්සේ ගැන මේ ශරීරයට බාධු කළ කතා කළා කියලා. එයා පලිගන්න හිතාගෙන රජුරුවන්ගේ අග්‍ර මහේසිකා වුණා. ඊට සිතන හිටිය තා කුමාරිකාවක් සාමාවතී කියලා. එතකොට සාමාවතී ප්‍රධානතා කුමාරි කුමාරිකාවන් 500ක් හිටිය හොඳට ධර්මයේ තියෙන සත්පුරුෂ. මේ වරණ වෛර කළා. අර මාගතිය. දවසක් රජු නැති වෙලාවක මේගොල්ලෝ ඔක්කොම ගිය ඇතුළට දාලා වහලා වටේට ප්‍රති උතන තිල් දාලා ජීවිතා. දැන් මේගොල්ලෝ දැන් පණ පිටින් දැන් මරනවා. දැන් මේගොල්ලෝ ඇතුළට දාලා ඉන්නේ කියලා. සාමාවතී කිව්වා අපි ඔක්කොම ධර්මයේ සිද්ධ. මේ ප්‍රශ්න අතාරින්න. මේ දැන් ඉන්න කලබල වෙන්නවා කියනවා. අපිට කොහොමද බැරි වෙනවා? මේ ප්‍රශ්නේ අතාරින්න. අපි ධර්මයේ සීකරලා අපි මේ ධර්මය අවබෝධ කරගමු. ඒ 500 දෙනාම මේ ගින්නට පිළිස්සලා බැරුණා. 500 දෙනාගේ අන්තිම එකනක් සුවාම වුණා. වාන සත්පුරුෂ ආශ්‍රය සත්පුරුෂ කතාව සත්පුරුෂ කල්පනාව තුළ තමාට හිතසුව පිණිස පවතිනවා. අනුන්ට හිතසුව පිණිස පවතිනවා. අසත්පුරුෂයෙක් නම් ඔතන හිත මොකක් කියයි? අත්තරින්දපා පාලිතණි ජාති ජාති කියන්නේ එහෙම කියන්නේ නැද්ද ලෝකේ? කීමේ ඉතරදියා සිද්ධ වෙන්නේ මේ කොස්ගෙඩියට කියනවා මේ මේ මම පස්සේ පානනවා කියලා. මේ කොස්ගෙඩිය ඊළඟ ආත්මෙත් මම මේ කොස්ගෙඩිය උඹෙන් ඉල්ලනවා කියලා. එහෙමයි ලෝකේ නැද්ද? ඉන්නවා කි. මම මගේ කනින් අහලා තියෙන කීටි ගැන කිසි කියනවා අතාරින්නේ නැහැ. මම ඊළඟ ආත්මෙත් මේක අරගෙන යනවා කියලා. ඊට පස්සේ බුදුම හිතලා තියෙනවා මට මේවා අහලා ඉස්සර. එතකොට බලන්න මේම වෙන්නේ අසත්පුරුෂයෙක්ට. සත්පුරුෂය කරන්නේ මොකද්ද? තමාට හිත සූපිරිස හිතනවා. අනුන්ට හිතසුව පිණිස හිතනවා. තමාට අනුන්ටයි අහිත පිණිස හිතන්නේ නැහැ. සත්පුරුෂයාගේ සිටිවිලි එතකොට උච්චර යහපත්නේ. උච්චර යහපත්. සත්පුරුෂයා සත්පුරුෂ සාකච්ඡාවලේ වෙනවා. සත්පුරුෂයා සාකච්ඡා කරන්නේ තමාට හිතසුව පිණිස. සත්පුරුෂයා සාකච්ඡා කරන්නේ ආපෝපටිත සූත්‍රය. ඇයි මේක සත්පුරුෂයාට මේ හැකියාව ලැබෙන්නේ? සත්පුරුෂයා ශ්‍රද්ධාවෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමෙන් යුක්තයි. සත්පුරුෂයා පවට ලැජ්ජයි. සත්පුරුෂයා පවට බයයි. සත්පුරුෂයා ධර්මයේ දන්නවා. බෞසුතයි. සත්පුරුෂයා ආරද්ධ විරියෙන් යුක්තයි. පටන් ගත්ත උත්සාහය තියෙනවා කුසල් ප්‍රහාණය කිරීමට අකුසල් වැඩි කුසල් දියුණු කිරීමට අකුසල් ප්‍රහාණය කිරීමට සත්පුරුෂයා සිහියෙන් යුක්තයි සත්පුරුෂයා ප්‍රඥාවෙන් යුක්තයි මේ ගති තමයි සත්පුරුෂ ජීවිතය පෝෂණය කරන්න උදව් කරන්නේ එතකොට මේ සත්පුරුෂයාගේ සාකච්ඡා සත්පුරුෂයා සාකච්ඡා කරන්නේ තමාට හිතසුව පිණිස පවතින දේවල්. සත්පුරුෂයා සාකච්ඡා කරන්නේ අනුන්ට හිතසුව පිණිස පවතින දේවල්. ඇයි? සත්පුරුෂයාට මේ සිහිය තියෙනවා. සත්පුරුෂයාට නෝන තියෙනවා. ශ්‍රද්ධාව තියෙනවා. ලැජ්ජාව තියෙනවා. බය තියෙනවා. මේ නිසා සත්පුරුෂයා සත්පුරුෂ සාකච්ඡාවලින් යුක්තයි. ඊළඟට සත්පුරුෂයා සත්පුරුෂ ගුණවල පිහිටලා ඉන්න නිසා සත්පුරුෂ වචන කතා කරනවා. ඒ මොනවාද සත්පුරුෂ වචන? සත්පුරුෂයා බොරු කීමෙන් වැළකී ඉන්නවා. සත්පුරුෂයා බොරු කියන්නේ සත්පුරුෂයා ඒකට සත්පුරුෂයාව අසුර කරන හරි පාසුයි. අඳුර ගන්න දීසි. ඇයි බොරු කියන්නේ සත්‍යවාදී න මය නෑනේ. කට්ට කෛරාටින් ගන්නෑ. එතකොට සත්පුරුෂයාගේ ස්වභාවය අඳුනගන්න ලේසි. සත්පුරුෂයා ප්‍රකටයි. අසත්පුරුෂයා গুপ্ত. හොයන්න බෑ. අසත්පුරුෂයා තමයි මේ ඉස්සරහට අමෝදු විදිහට කතා කරනවා. පින්වත් බස් හැබැයි අනිත් පැත්තට වරඤ්ඤං කොටඤ්ඤං තමයි. එතකොට ඒ සත්පුරුෂයාගේ ලක්ෂණේ තමයි සත්‍ය කතා කරනවා. සත්පුරුෂයා. ඊළඟ එක තමයි සත්පුරුෂයා හරිය අකමැති පිරිසතර අසමගිය ඇති වෙනවට. අසමගිය ඇති වෙන දේක් කතා කරන්න කැමති නෑ. එතනින් ආගෙන ගිහිල්ලා මෙතන කියන්න කැමති නෑ. ඒ දන්නවා එතනින් ආගෙන ගිහිල්ලා මෙතන කියවුවොත් මෙතන බිඳෙන වෙලයි සත්පුරුෂ සිහියෙන් යුක්තයි. සත්පුරුෂට වීරිය තියෙන. බැරි වෙලාවට අපි මෙයාට මතක් වුණා කියන්නේ නැහැ. මතක් වුණාට කියන්නේ නැහැ. මොකද හේතුව? වීරිය තියෙනවා. දැන් මතක් කරන ගමන් කියන්නේ කවුද? කුසීතය. එයාට වීරිය නැහැ මේ මතක් වෙන දේ අතාරිනවා. වීරිය නැහැ. එයාට ඒක කියන්නම ඉතින්. ඒක දෙයක කියනවා. කිව්වම පිළිදෙනවා. ඒතර සත්පුරුෂයා ප්‍රඥාවෙන් යුක්තයි. ඒ කියන්නේ සත්පුරුෂයා කපනතර මේ මම කියන්නේ හොඳ නෑ. මේක කිව්වොත් මේක අවුලක් හට ගන්නවා, මේක ප්‍රශ්නයක් හට ගන්නවා, මේක දෙහැදෙනවා. හොඳ නෑ. ඇයි හිතනෝ නැහිතන්? ඒතර සත්පුරුෂයා කියලා කියන්නේ නෑ. මම කියලා කියන්නේ නැති ජීවිත කොච්චර ලස්සනද නේ. එතකොට සත්පුරුෂයල මේකෙන් අපිට පේන හොඳට පුළුවන්කම තියෙන්න ඕනේ. දරා ගැනීම. ඒකෙන් කෙනෙක් තෙල්තාව කියනකොට බයි. සත්පුරුෂයා මොකද කරන්නේ? ආහනයි. කිය බැලලා යනවා. සත්පුරුෂයා එතන මේක ආතාරිනවා. ඉවරයි. අසත්පුරුෂයන් පැක් කරන්නේ. පැකින් එක කියලා දෙනවා මෙන්න. එතකොට සත්පුරුෂයා අනුන්ගේ වැරදි පැක් කරන්නේ අනුන්ගේ අඩු පාඩතාව කෙනෙක් කියපුවා වැළඹුවා ගොරෝවුවා දකින්නේ සම්පූර්ණයා. එතන මේවා එතනම අනාතාරණය එනවා. ඒකට යාළ ඒව පැකින් කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් බලන්න අපි එහෙම ඉන්න පුළුවන් නම් කොච්චරනම් අපිට දියුණු දියුණු කියන්නේ නෙවුවා. දැන් ගත්තොත් වැඩිපුරම මේ මේ අසත්පුරුෂකම් යන්නේ ටෙලිෆෝන එතකොට සත්පුරුෂයා දියුණු කියලා අපි කෝල් කරලා කවුරු කියනවා මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම සත්පුරුෂයා දෙකෝණ එක තියෙනකම අරවත් ඔක්කොම එහෙම අතයි. අසත්පුරුෂයාට මොකද වෙන්නේ? කෝමයක් පැක් කරනවා. ඊළඟ ඇයිලා පින් කරනවා. මේ වෙන්නේ මොකද මේ වෙන්න හේතුව? අර සත්පුරුෂ ධර්මයන්ගේ තියෙන සත්පුරුෂ ධර්ම සත්පුරුෂ ගති ගුණ දිනු කරගෙන තිබිච්ච අඩුව නේද? ඒක සත්පුරුෂ ධර්ම දිනු කරගන්න යා දක්ෂ වුණොත් එයා ඉන් කරයිද? නේද? එහෙනම් අපි හැමෝම මානසිකව ඕනේ සත්පුරුෂ ධර්ම ටික දිනු කරගන්නයි. මේ සත්පුරුෂ ධර්ම වලින් තමයි සත්පුරුෂ චරිතය හැදෙන්නේ. ඒතකොට මේ සත්පුරුෂ චරිතය තුළ තමයි අපිට දියුණුව තියෙන්නේ. මේ සත්පුරුෂ චරිතය තුළ තමයි දියුණුව තියෙන්නේ. ඒතකොට අපි වීර්යය අරගෙන උත්සාහ අරගෙන අපිට හැදුනොත් ඔබ හිතන්නේ අපිට මේ මේ ජීවිතය අපිට කරන්න බැරි කියලාද? අපිට පුළුවන්. අපි මේ ජීවිතේ මේක ආතෑරියොත් අපි මරණින් මත්තේ කරයි කියලා විශ්වාස කරන්න එපා. ඇයි ඒක? මේ ජීවිතේ පෙළෙන ලෝකේ නොකරන දෑ නොපෙළෙන ලෝකේ කරන දෑ නැහැ. ඒ නිසා මේ ජීවිතයේ විකරුත් තමයි යම් කිසි දෙයක් ඊළඟ ජීවිතේ කියන්නේ. මේ මේ ජීවිතේ තමයි මේ සත්පුරුෂ ගුණ ධර්ම දියුණු කරගන්න මහන්සි ගත යුත්තේ. ඒ නිසා සත්පුරුෂ කෙනා අමතිස්සෙම ඒ කල්පනා කරන්න ඕනේ අලුත් කෙනෙක් වගේ හැදෙන්න. කල්පනා කරන්න ඕනේ. අපි ගත්ත සමහරට වේගවත් වචන කියනවා කියලා. ඒතර යා මහසි ගන්න ඕනේ ඒක පාලනය කරගන්න. සැරට කතා කරනවා කියන්නේ මනින්ද ඉදිරි දෙනවා කියන්නේ. ඒතර යා මහසි ගන්න ඕනේ ඒක අඩු කරගන්න. ඒතර තමයි යාගේ දියුණු. ඊළඟ එක සත්පුරුෂයා හිස් වචන කතා කර කර ඉන්නේ නැහැ. ඉතින් මේ ගැන මට හරියට අපේ සමහර මේ ධර්මයේ පුරුදු කරන දූ දරුවන් නැත්නම් මව්පියුරු පවා මට විල කියනවා මේ ස්වාමීනි හරිම අමාරු වැඩි කියලා මේක. මොකන්ද? හිස් වචන කතා කර කර ඉන්නතන මෙයා නිස්සබ්ද හිතුවත් එහෙම අනිත් පැයට හරියන්නේ නැහැ ඒක. ඔයා නැත්නම් ඔයා වැටෙන ජොයිට් එක. එතන යා කතා කරේ නැත්නම් ඉතින් යා පස්සේක වැඩි පස්සේක වැඩි මේ වීරු කරන්නේ නැති දැන් අපි මොකද මෙයාට වෙලා තියෙන්නේ? ආ පටන් ගන්නවා. ඒ මොකද හේතුව? සාමාන්‍ය ලෝකයා හිතන්නේ නිකන් වීරුතාව වල කතා කර කර ඉඳීම නිකන් මෙයාට තියෙන මේ ප්‍රබෝධමත් ජීවිතයක ලක්ෂණයක් කියලා. මේ විහිළු කර කර ඉන්න එක. මේ වැදගම් වලට නැති බාල දේවල් කතා කර කර ඉන්න එක හිතන්නේ මේ හරිම ෆ්‍රෙෂ් ජීවිතයක් කියලා. ඉතින් යා ඉම්ප්‍රෙෂනස් එක හොයන්න මොකින්ද? සම්පප්පලක්කොල. ඒක තමයි අපල කරන්නේ. දැන් අපි ගත්ත සමාජ වැඩ වැඩ එහෙම තියෙන ඉතින් අපිට දැන් ඉස්සර අපි පොඩි කාලේ උන්ට අපේ ගෙවල්වලට කවුරු යව තීරු කරන කෙනෙක් අපි හරි ආසයි. අයියා වීරු කරනවා අපිට ඉනාවෙන්න පුළුවන්. ගමනක් යනකොට අපි කවුරු හරි වීරු කාර්යයක් හිතුවත් යන තැනක් නැද්ද ඒ ගමනේ. යාළුවෝ දැන් කට්ටිය ඉනාවෙ යන්න පුළුවන්. ඒතර ගමනක් යනකොට ඒ මීනාව යනකොට එක්කෙනෙක් ඉන්නගේ මොන ධර්මයේ ඇසිරෙන්නේ කියලා පාඩේ ඉන්නවා. එයාට පිළි කරන්න පස්සේ. එහෙම වෙන්නේ නැද්ද? ආ එතකොට එහෙමනම් අපිට මේ ගුණධර්ම පුරුදු කරගන්න තියෙන්නේ සමාජයේ එන මේ කොළුප්පා ගණන් නොගෙන ඒවට බය හිටියොත් ඒගොල්ලන් ආයෙ සතුට කරන්න අපි පෙරලා විවිධතාව කර කර යන්න කිව්වොත් ආන්තිමට ඉතුරු වෙන්න මොකක්ද අපිට හිතෙනවා. දැන් අපි දන්න දැන මේක වෙන්නේ. අපිට හිතෙනවා අයියෝ එයි මම මේ කරන ආවේ. මොන හිත තමන්ට දෝෂ කරනවා. එයි මම මේ ගුණ ටික තිබලා ඉන්නේ. එයි මම මේ විකාන්තිව කතා කර කර යන්නේ මේගොල්ලොත් එක්ක. අපරාධ මට මේ වුණේ. ඔන්න පසුතැවෙනවා ඊට පස්සේ. ඒ නිසා සත්පුරුෂයා හැමතිස්සෙම සත්පුරුෂ ආශ්‍රය ගැන කල්පනා කරන්න ඕනේ. මගේ ජීවිතේ මට මෙන්න මෙහෙම එකක් වුණා මම දැන් නෑ ඔබට කොහොමද කියලා. ධර්මයේ පුරුදු කරන්න පටන් ගත්තාම මගේ යාළුවෝ මාව අතහැරියා. ධර්මයේ නැති කාලේ හිටියා ඕන තරම් මට හිතවත් අය ආවා. කතා කරනවා හොඳට කතා කරනවා යාළුවෝ කතා කරනවා යනවා එනවා හැමතැනම. හැබැයි ධර්මයේ හැසිරෙනකොට ඒ යාළුවෝ කොහොම අමනාප වුණා වාක්තික. හේතුවක් නෑ. මට හේතු තේරෙන්නේ නෑ. සමහර යාළුවෝ මට කිව්වා දැන් භාවනාවෙන් පටන් ගන්නනේ පළවෙනි කුඩි අගල් දෙක කුඩි පළවෙනි. එදා ඉතින් පස්සේ අමාත්‍ය කතා කළේ නෑ. අතෑරියා. හැබැයි මට එක්කිනෙ දෙන්නේ කපුවා. ඒ අය හොඳයි. එහෙම තමයි. ඉතින් මේක තමයි පේනවා. එහෙනම් මේ සම්පූර්ණ කොමියුනිටි එකක් හදාගෙන යන්න පුළුවන් එකක් නෙවෙයි මේ. තම තමා විසින් තම තමන් වීර්යය හුදෙකලාවේ අහිංසකව දියුණු කරන එක. ඒකම වෙන්න හේතුව අර බුදුරජාණන් වහන්සේ ඒගේ ධර්මයේ අපි කතා කරනකොට ඒ කතාවට පහදින අය අඩුයි. ඒක සැක කරන අය වැඩි. කොහේ කරන්නද කියලා. ඔය කොයි කරන්නේ කියලා ඔය මේ මේ සිරිත් පිරිත් කරගෙන මේ ගම්බිම අපිට සල්කගෙන මේ මිනිහා මද කියන. මාර්ග බලවන්න කීයකට කීන්නේ නැහැ. කොයි කරන්නද කියලා. චතුරාර්ය සත්‍ය කියන වචනේ ඇහෙනකොට තරහය නැහැ. මේ බෞද්ධය නේද? අපි කොහොමද කියන්නේ දන්නේ නැහැ. මම කියන්නේ සාමාන්‍ය ලෝකේ හැටි. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පිරිහෙන මිනිස්යාව හොයන්න ලේසි කියනවා. පිරිහෙන්නේ නැති කෙනාවත් හොයන්න ලේසි කියනවා. සුවිජානෝ භවං හෝති. භවං කියන්නේ දියුණු. දියුණු චෙක්කනා සුවිජාන හඳුනගන්න පහසුයි. සුවිජානෝ පරාව පිරිහෙන්නේ හඳුනගන්න පහසුයි. මොකද ලක්ෂණේ? ධම්මකාමෝ භවං දියුණු වෙන එක්කිනා ධර්මයට ආසයි. ධම්මදිස්සී පරාභව පිළිගෙන එක්කිනා ධර්මයට ද්වේෂ කරනවා. ඉතින් ඒ නිසා මේ වෙනස මේ ලෝකේ තියෙනවා. ඒක අපිට අපි වගේ මේ පුංචියට නැති කරන්න බෑ. ඒ නිසා අර සත්පුරුෂයා සත්පුරුෂ වචනේ යුක්තයි. දැන් බලන්න සත්පුරුෂ චරිතේ අර සත්පුරුෂ ගතිගුණ නිසා මොනතරම් උදාර ජීවිතයක් එයා තුළ ගොඩ නැගෙනවද? ඇයි සත්පුරුෂයා සත්පුරුෂයන්ම ඇසුරු කරනවා? ඊට පස්සේ සත්පුරුෂයා සත්පුරුෂ කල්පනාවල යෙදෙනවා. සත්පුරුෂයා සත්පුරුෂ සාකච්ඡාවල් කරනවා. සත්පුරුෂයා ප්‍රාණඝාත වලට අවුල් වෙන්නේ නැහැ. සත්පුරුෂයා සොරකම් කරන්නේ නැහැ. සත්පුරුෂයා වැරදි කාම සේවනයේදී යන්නේ නැහැ. සත්පුරුෂයා මත්පැන් බොන්න යන්නේ නැහැ. සත්පුරුෂයා තමන්ට ආබාධ පිසිතන්නේ අනුන්ට ආබාධ පිසිතන්නේ සත්පුරුෂයා සත්පුරුෂ වචන වලින් යුක්තයි. සත්පුරුෂයා සත්පුරුෂ ක්‍රියාවලින් යුක්තයි. සතුන් මරණය හොඳ ලස්සන සිද්ධිය බලන මේ සත්පුරුෂකම කියන එක මේ මනුස්ස සමහර මනුස්සෙන්ට පිළිහිට දෙක. මට එක දායක මහත්මයෙක් කිව්වා යාගේ දුව. ඒ දුව සාමාන්‍යයෙන් දැන් මේ මහත්ය බෞද්ධ නෝන හබෞද්ධ. ඉතින් දුව දෙපැත්තටම වගේ හැදෙන කෙනෙක්. දුව ඉගෙන ගන්න එංගලන්තේ. ඉතින් මේගොල්ලෝ ගියා ගෙදර කට්ටිය නිවාඩු දෙකකට. ගියා මේ ගෙදර ආයිතිකාර මහත්ය ලාභී ඒක දැන් මේගොල්ලෝ කිය බෝට්ටු සවාරි. යනකොට මේක පාට යාළුවා මොකද කළේ? ඒක පාට පිළිපිට ගත්තා වතුරට දැම්මා පාළුවෙක් ගැලුවා. අර දාපු ගමන් මේ ඉතුව මේක ඇතුළේ දෙක කරනවා නඩුන දාපන් හැකේ. දාපන් ආපන්. මාළු දාපන් පොකුරට මම පරිණෝ මේ කෑ ගහමු දුදු. ඊට හරි පස්ස. මේ සුදලන්නේ ඊළඟට සෝරි සෝරි සෝරි කියලා පාට මේ මාළු දා උඹලා කිතුරි කරනවා මම ආයි ඒ ළමයි බෞද්ධ නෙමෙයි. නමුත් බලන්න සත්පුරුෂකමක් තිබුණේ නැද්ද? සත්පුරුෂකම තිබුණායි සත්පුරුෂකම් මේ ඇඳුම් වලින් වෙන්න බෑ. මම එක දවසක් දැක්ක මගේ අත්දැකීම. මම කොළඹ ඉන්න දවස්වල කොළඹ මම ගියා මකාති රෝඩ් එකේ භාවනා මධ්‍යස්ථානයේ. ඉන්න කාලේ එක පොයේ දවසක තුකොල්ලකට අවුන්දාසේ මහලේ වගේ දූලා දෙන්නේ කම් ජීන්ස් හැදෙන. ඉතින් අර සුදුලගෙන් නම්ලාට හරි වේදනයි මේ දවසේ. එතකොට සුදුලගෙන් ඉන්න මා සමහර තරුණයින්ට වේදනයි. මට එල්ලෙක තරුණ දුකින් හරි වේදනයි. බලන්න ස්වාමීන් වහන්සේ. මේ වගේ දැන් මේ ළමයි වෙලෙන්නේ මම කියන්නේ බා. මේ වගේ දැන් එහෙම හරි ආවනේ. එහෙම හරි ආවනේ කිව්වා. හරි පුදුම දෙයක් වුණා. හවස් වෙලා මේ දරුවෝ දෙන්න මගේ ළඟට දුවගෙන ආවා. එහෙම කරගෙන අතට ගුලි කරගෙන. ඇලක ස්වාමීනි මේ බලන්න මේ බෝධියට අපි යද්දී රත්තරන් චේතනිකයි පංචායතය. මේ හම්බුණා මේක දෙන්න කෙනෙක් නිහිරුවා. බලන්න කොච්චර උතුම් ධර්මන්ද කියලා. ඉතින් මේගොල්ලන්ගේ අර කලිසම දිහා බලලා අපි කිව්වොත් එහෙම මෙයා ගුණවන්ත නෑ කියලා අපි අසත්පුරුෂයි. ඒතර ගුණවත් මිනිස්සෙකුගේ ඇඳුමෙන් මිනිස්සෙන් මනින්න බෑ ඊට පස්සේ මම බොහෝ පින් දීලා ඒ දරුවට ඒ කාර්යයට බාර දුන්නා ඊළඟ පාරකට හයාදී කරට වෙලා දෙන්නේ සමාජ සුඛයෙන් කෙනෙකුට එන්න පුළුවන් මේක දැකලා ඊමේල් කකුල පාදගෙන යට කරලා එමිට ගන්න යන්න බැරිද බැරිද කියන්නේ පුළුවන් අනේ නිසා අපිට පේනවා සත්පුරුෂ අසත්පුරුෂ භාවයට ඇඳුම අයිති නැහැ, කෑම අයිති නැහැ. ඒ බලන්න සත්පුරුෂ අසත්පුරුෂ වේදි කොහෙද? එතකොට සත්පුරුෂයා සොරකම් කරන්නේ. කොච්චර අසෝවිගේ ජීවිතේ සත්පුරුෂයා සොරකම් කරන්නේ. සත්පුරුෂයා වැඩිකාම සේවනයේ දෙන්නේ නැහැ. ඒක සත්පුරුෂයා මත්පැන් බොන්නේ නැහැ බොන්න උදව් කරන්නේ නැහැ. දැන් සමහර අය ඉන්නවා තමන් බොන්නේ නැහැ. අනිත් අය සතුටු කරන්න ඕනේ. හරි නෑ නේද? ඒක කරන්න ඕනේ. අනේ මන්නම් බොන්නේ නැහැ නමුත් ඉතින් මේ යාළුවෝ වෙනවා ඒගොල්ලන්ට ඉතින් කාපම. මට ඉතින් මේක වැඩක් නැහැ මට ඕනේ නැහැ. මේ ස්ථානවල නැත්තම්. ඒ බයිනවා. නැත්තම් එතකොට ඒ තමනුත් දන්නේ නැතුව තමන් අසත්පුරුෂ වෙනවා. අසත්පුරුෂයන් දැනගෙන යනවා. එතකොට මේව එකක්වත් පිළිවෙතින් මතක තියාගන්න අපි මේ නිකන් කතා කරලාට මේවා කතාවෙන් කරලා ඉවර කරන්න පුළුවන් ඒවා නෙවෙයි. මේ හැම එකකටම ඕනේ වීරිය. වීරිය. සිහිය. නුවණ. මොකද හේතු සමාජ තමන් සිහිය තිබුණ නැත්නම් තමන්ට වීර්යය තිබුණේ නැත්තම්, තමන්ට ගුණ තිබුණේ නැත්තම් තමන් ඒක කරනවා. ඒක සමහරට අපි ගත්තොත් මේ ඔය යාළුවෝ ටිකක් බොන. තමන්ට වීර්යය තිබුණේ නැත්තම් මොකද වෙන්නේ? බීපම් බීපම් කරනවා තමන් බොනවා. ඒ වීර්යය තියෙන්න ඕනේ. සිහිය තියෙන්න ඕනේ. නුවණ තියෙන්න ඕනේ. ඒකෙන් තමයි උපදින්නේ පෞරුෂය. දැන් මේක තමයි පෞරුෂය කියන්නේ. පෞරුෂය කියන්නේ එවනම් මේ ඇඟින් කුම්භ වෙන පෙන්නන එකක් නෙවෙයි. පෞරුෂය කියන්නේ මෙන්න මේවා. කෙනෙකුට පුළුවන් නම් ඉන්න සතුන් නාම නැතුව සොරකම් කරන්නේ නැතුව වර්ධිකාම සේවනයේ දෙන්නේ නැතුව බොන්නේ නැතුව යම් පුංචි කෙනෙක් වෙන්න පුළුවන් බොහොම අහිංසක බිල්ල පහක් කරගෙන කෙනෙක් ඉන්න පුළුවන් හැබැයි මනා පෞරුෂයකින් යුක්තයි කෙනෙක් ඉන්න පුළුවන් ද ඇඟක් තියෙන ද ලස්සන්ට පළලට අඩි තියලා හැබැයි සත්මාන හොරික් සල්ලාදි වීවත් එතකොට යාගේ පෞරුෂය තියනවාද නැහැ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්පුරුෂයා සත්පුරුෂ දෘෂ්ටියකින් සත්පුරුෂ කල්පනා සත්පුරුෂ දැක්ම සත්පුරුෂ මතයකින් යුක්තයි මොකද ඒ සත්පුරුෂයා දන්නවා දීපු දේ විපාක තියෙනවා. අත්වින. අත්විත් සත්පුරුෂය දන්නා පුදු පූජාවල විපාක තියෙනවා. අත්විත සත්පුරුෂය දන්නා සීවේ විපාක තියෙනවා. අත්ති සුකට දුක්කට ආනං කම්මානං පලං විපාකෝ සත්පුරුෂය දන්නා හොඳ නරක දෙකට විපාක ලැබෙන බව. සත්පුරුෂයා දන්නවා මේ ලෝකයේ අවබෝධයක් තියෙනවා. සත්පුරුෂයා දන්නවා පරලෝකයකුත් තියෙනවා කියලා. සත්පුරුෂයා දන්නවා තමන්ට අම්මා කෙනෙක් ඉන්නවා කියලා. සත්පුරුෂයා දන්නවා තමාට තාත්තා කෙනෙකුත් ඉන්නවා කියලා. අම්මා තාත්තා දෙන්නට ගෞරව කිරීම ගැන, සැලකීම ගැන අමුතුවෙන්ම උගන්වන දේ සත්පුරුෂයා දන්නවා ඕපපාතික සත්‍යයන් ඉන්නවා කියලා සත්පුරුෂයන් පිළිගන්නවා. ධර්මයන් ගැන පිළිගන්නවා. ඕපපාතික සත්‍යයන් ඉන්නවා කියලා. සත්පුරුෂයා පිළිගන්නවා මේ ලෝකයේ මෙලව පරලොව තමන්ගේම ඥාණයෙන් අවබෝධ කරන ලෝකයට ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ වැනි ශ්‍රමණයන් වහන්සේලා මේ ලෝකේ ඉන්න පුළුවන් කියලා සත්පුරුෂයා පිළිගන්න. මේක තමයි සත්පුරුෂයාගේ දැක්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සත්පුරුෂයා සත්පුරුෂ දන් දෙන්න. මොකද සත්පුරුෂ දානි සක්කච්ඡම් දානන්දී. උදේට සකස් කොට සකස් කොට දන් දෙනවා. සහත්තම් දානන්දීති සහත්ථා දානන්දීති. තමන්ගේ අතින් දන් චිත්තීකත්වා දානදීති ගරු සර්වයතු දන් දෙනවා මේ අපිට හරි වැදගත් මේ දන් දීමේදී මේ දන් ගරු සර්වයතු දෙනවා කියලා කියන්නේ සමහර විට හාමුදුරුවන්ට සමහර බොහොම ගරු සර්වයතු දෙනවා නමුත් සමහර සිවිල් පිළිසුර දෙන්නේ කිව්වොත් මේ ගරු සර්වයතු දෙන්නේ නැහැ ඒක හරිද නැහැ සමහර විට වෙන කෙනෙකුට හොඳට සලකනවා සමහර රටේ කරන මිනිස්සෙක් වාක්‍ය වැඩකට මිනිස්සෙන් වාක්‍ය වැඩ කාර්මය. එයාට මොනවා හරි හදාගෙන අපි සංකාපම්. ඒක කරන්නේ නැද්ද? ඒක කරන්නේ නෑ. එයා දන්නේ නෑ ඒක වටිනාකම. එයාට පුළුවන් නම් අසරණ කෙනෙකුට දෙන්න දුන්නා හොඳ ලස්සන පිළිවෙලකට දෙන්න. මට මතකයි සුනා දවස්වල අපි තාලාරේ ඉඳලා සමහර අය අපිට ඉනලා දුන්න ඇඳුම් මම මේ ඇඳුම් ඔක්කොම එකතු කරලා ගිනි තිබ්බා. ඇයි මට නම් විඳින්න බෑ. හපුඩු ගැහිච්ච, හාකඩ ගැහිච්ච ඇඳුම් ගණන් තියන මේ සුනාමියේ මිනිස්සුන්ට බෙදන්න කියලා. මට පුළුවන් බෙදන්න කියලා. මම කිව්වා ගිනි තියන්න මේ ඔක්කොම. තව මහත්තයෙක් සාපුඩු ගිහිල්ලා අලුත්ම ෂර්ට් අලුත්ම සාරා අලුත්ම සාරි මම කියන්නේ ලොකු ගානක් යටතේ මට විශාල පාසලක් කියලා දුන්නා. මම බින්දි ලාමෝදන් වුණා මෙන්න ගානය. ඒත් සුනාමි සුනාමියට මොන දුන්නේ හිඟන්නද? ඇයිම කරන්නේ? සමාන සුනාමියට මොන දීපුවා අය මේ බස් 3-4 ලෝරි 3-4 තිබිච්ච තට්ටු දෙකේ ගෙවල් තිබිච්ච මිනිස්සු ඒ මිනිස්සුගේ ගෙදර කොහොම අහිමි වෙලා වැදගත් ගෑනු ළමයි. වැදගත් දරුවෝ. පුරකණ්ඩයක් නෑ අර මුල්ලට ලා ඉන්නවා. ලැජ්ජයි. ඉතින් මිනිස් කැමති විදිහට මේ හම්බට ගෙච්ච විතර දුන්නා වඳින්න. අපිට ඒක උන. එදාට අපි කැමති වෙයිද? ආ මේකයි. අපි සත්පුරුෂ දාන දෙන්න ඕනේ. සකස් කොට දෙන්න ඕනේ. තමන්ගේ අතින් දෙන්න ඕනේ. මේකදී මහත් ලස්සන වචන කිව්වට පරිසුද්ධ දානදී. පිරිසිදුව දෙන්න ඕනේ. බලන්න සත්පුරුෂයෙකුට එහෙම සත්පුරුෂෙක් එක කරනවා. සත්පුරුෂයා කල්පනා කරනවා දෙන්න. පිරිසිදු. එතකොට අපි ගත්ත වැඩි කෙනෙකුට දුන්නා. වෙන කෙනෙකුට දුන්නා. පිරිසිදුව දෙනවා. වටිනා දෙයක් දෙනවා. හැබැයි මම නම් කියන්නේ සතුටු වෙනවා මගේ ජීවිතේ. මම කවදාවත් මට හම්බුනොත් එහෙම තැලිච්ච ගෙඩියක හොඳ ගෙඩියක මම තැලිච්ච එක කාලා හොඳ එක දෙනවා. මම කවදාවත් දැරිච් එක දීලා හොද එක ගන්නෑ. මම ඒක නම් සතුටු වෙනවා. ඒ නිසා එහෙම පුරුදු වෙන්න ඕනේ නේද? ආගමන දික්ටි කෝදානන්දීද මේ දිනදී අපිට ආපහු ලැබෙනවා කියන අදහසින් අපි මෙන්න මේව තමයි සත්පුරුෂ දාන සමහරු හිතන්නේ දානය කියන එක භික්ෂුන් වහන්සේලාට දීමම පතමමමයි දානය. අන් අයට දීම දානි නොවේ. හරිද යදහස? වැරදිනේ. සතුටු දුන්නත් දානි. දාන ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා වළම්පිකක් ඕදනකොට මේ ඉඳුල් අතුරු වීසි කරනවා නම් මේව සතුටට ආහාර වේවා කියලා ඒක දානය. සමහර සත්තු ඉන්නවා බිමට දැම්මම කන්න කැමති නැහැ. ඒක සදාටත් තියෙනවා යම් කිසි නම්බුවක්. නේද? ඉතින් මිනිස්සු කොහොමද? සමහර දුකී දුප්පත් මිනිස්සු ඉන්නවා. අහිංසක මිනිස්සු ඉන්නවා. ඒකෝ මේ මිනිස්සු කොච්චර සතුටු වෙයිද අපි ලස්සන පිරාන හොඳ පිරානෙද? ලස්සන දාන විලා හදලා දීලා හොඳ ආදම දුන්නු. ඒක හොඳට මතක හිටින්නේ නැද්ද? මතු හිතෙනවා. ආන්නේ කරකට වටින්නේ. මොකද ආයේකින් ඊට පස්සේ ලබන සන්තෝෂේ. එතන බුදුරජාණන් වහන්සේගෙන් අහ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සමහර ව්‍යාපාර පටන් ගන්නවා. කඩාගප්පල් බාහුලොත් වෙනවා. ස්වාමීනි ඇයි? කියන එක වෙන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණයට දන් දෙන්න පොරොන්දු වෙනවා. අපි දෙන්නා. හරි දෙන්නේ. එතන ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අසවලා මට අසවල් දී දෙනවා කිව්වා. බලාගෙන ඉන්නවා ඉන්නවනේ දෙන්නේ නැහැ. ඊට පස්සේ ආයක අපේක්ෂාව තියාගෙන ඉඳලා නැති නිසා දුකින් අදායි. ඒක විපාකයට කියායා ව්‍යාපාර පටන් ගත්තම වඩා කපනවා. සමහර ව්‍යාපාර පටන් ගත්තාම දියුණු වෙනවා හැබැයි ලකුවට නෙමෙයි. යත්තම් පවත්වාගෙන යන්න. ඒ මොකද කියලා. ඒ කියනවා සමන බ්‍රාහ්මණයවරුන්ට දානි දෙනවා. දෙන්නේ ජාතක. ඒ නිසා කියනවා යත්තන් ලැබි. සමහර ව්‍යාපාර පටන් ගන්න සුළුවෙන් ලකුණු දියුණු වෙනවා. ඒක මොකද කියලා. ඒ තමයි කියනවා එයා දෙනවායි කියනවා දානේ සිල්වතුන්ට ගුණවතුන්ට යහපත් අයට හොඳට බඩකට පිරෙන්න අතින්ට පේන්න දෙනවා කියනවා. වැඩික් ටික දෙනවා. ඒ නිසා යාට වැඩික් ටික දෙනවා කියනවා. බලන්න මේ විනාශකම අපිට පේන්නේ නෑනේ. අපිට ඉතින් අපිට පේන්නේ නෑනේ මිනිස්සෙක් සමහර පින නිසා යාට හිතෙනවා මම මේ ව්‍යාපාරය කරනවා. එයාට හිත දෙනවා අදහස. එයාට පටන් ගන්න සාර්ථක වෙනවා. සමහර පින නෑ. එයා අත ගහනවා අත ගහන්න ඕනේ නැති ව්‍යාපාරයකට. එතකොට ඒකේ මෙයා බම්බලුත් වෙනවා. මේ නිසා මේ වගේ අපි පින තමයි අපිට සාර්ථකත්වය ලබා දෙන්නේ. ඒ නිසා සත්පුරුෂ දාන දීම හරි වටින එකක්. දැන් බලන්න මේකේ තියෙනවා මානනීය නිසා සත්පුරුෂ කිනා ඒ සත්පුරුෂ ගතිගුණෝනි යුක්ත සත්පුරුෂයන් ආශ්‍රය කරලා සත්පුරුෂ සිටිවිලි සිටලා සත්පුරුෂ සාකච්ඡාවල් කරලා සත්පුරුෂ වචන කතා කරලා සත්පුරුෂ ක්‍රියා කරලා සත්පුරුෂ මත ඇතු ඉඳලා සත්පුරුෂ දන් දීලා මරණින් මත්තේ ඉඳිනවා සත්පුරුෂෙන්ගේ ලෝකේ සත්පුරුෂෙන්ගේ ලෝකේ කොහොමද මේකේ තියෙනවා උසස් දෙවියන් අතර අසත්පුරුෂයෙකු විදිහට බලන්නේ නිරේ එහෙම නැත්නම් තිරිසම් යෝගී සත්පුරුෂයන් කියලා උපදිනවා උසස් දෙවියන් අතර එහෙම නැත්නම් උසස් මිනිසු අතර කොහොමද සත්පුරුෂයාට ලැබෙන තෑග්ග ක්‍රියාව පිළිබඳී උසස් දෙවියන් අතර එහෙම නැත්නම් උපදිනවා උසස් මිනිසු අතර බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දාලා විසුණුනාසල් බොහොම සතුටු වුණා. එතකොට මේ සූත්‍රේ නම මොකද්ද? ඔව් චූල පොන්න මහා සූත්‍රය. මේ දේශනාව තුළින් අපිට හැදෙන දේවල් නැද්ද? අපිට හරි වටින දාම් කරනවා තියෙනවා. දැන් මේක හිතුණාම ඔබට හිතුණා නේද? සත්පුරුෂයෙක් වෙන්නේ නැහැ. හිතෙනවනේ. අනේ මේ සත්පුරුෂ ගුණ ධර්ම මට දියුණු කරගන්න කොච්චර හොඳද කියලා. ඒත් අපිට පුළුවන් තව තව අපි කුසල් දියුණු කරගන්න පුළුවන්. අපිට අපේ තියෙනවා නම් අපේ අඩුපාඩු ඒ අඩුපාඩු අපිට දුරු කරගන්න පුළුවන්. අපිට තියෙනවා නම් අපිට නොතිබිය යුතු දේවල් අපිට ඒවා දුරු කරගන්න පුළුවන්. අපිට නැත්තම් අපිට තිබිය යුතු දේවල් අපිට ඒවා උපදවා ගන්න පුළුවන්. අන්න ඒකයි මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවල තියෙන වටිනාකම. ඉතින් මේ වගේ ධර්ම මාර්ගයේ දියුණු කරන අය තමයි ලෝකේ සාර්ථකත්වයේ කරන්නේ. ඉතින් බදු සාර්ථකත්වයක් කරන්නේ අප සියලු දිනාටම වාසනාව ලැබේවා. සියලු සත්පුරුෂ ගතිගුණ ඇති කරගන්නට අප සියලු දිනාටම වාසනාව ලැබේවා. සාදු සාදු